ඒක සාරවත්යන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච සූත්‍රයක්. ආසන්න කාරණා වශයෙන් පෙන්ලා තියෙන්නේ, ඉදානේ වශයෙන් පෙන්ලා තියෙන්නේ, පසුබිම වශයෙන් පෙන්ලා තියෙන්නේ දේවදත්ත ඉස්තිරයන් වහන්සේගේ ඒ විසම හැසිරීම උන්වහන්සේ සංඝයා කොටසක් අඩාගෙන වෙනමම ශාසනයක් හදන්න වෙන් වෙච්චි ආසන්නයේ ਸਰවචන්නාංශයේ විසින් මේ ශාසනයක් ඇති වෙච්චාම ඒක වරදෝල පිහිටපුවාම කෙනෙක් අමහරුවටපත් වෙන හැටි අපහසුවටපත් වෙන හැටි විස්තර කරන්නයි මේ මහා ධාරෝපම සූත්‍රය කියන අර දක්වන්නේ. එහෙම නැත්නම් මේ හර හොයන පද මේ අරටුවක් හොයනද වැඩ කැමැති කෙනෙක් ඒ වගේ විශාල වටිනා කියන පණ ඇති ගහක් දැකලා ඒ ගහේ අරටුව මොකද්ද දන්නේ නැතුව එලේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව සෙවල පට්ටි කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව පොතු කියලා කියන්නේ මොනවද දන්නේ නැතුව ඒ ගහ ළඟට ගිහිල්ලා ඒ අතුවිති කඩාගෙන යන ගතියක් එහෙම නැත්නම් අතුවිති වැඩි හොඳයි කියලා ගහේ පොත්ත ගලවගෙන යන ගතියක් ආදි වශයෙන් බොක ලස්සන උපමාවකට සම්බන්ධ කරලා මේ අධි කුසලයේ පැත්තක තිබියදී ලාමක කුසල වලට සමාදන් වෙන්න හැටි. ඉතින් ඒක කුසලයක් වුණාට ඒකේ තියෙන භයානකකම එහෙම නැත්නම් ඒ තමන් මගාරින්නේ කොච්චර වටන අවස්ථාවක්ද කියන එක ඒක නා නොදන්න ගතිය බුදු ඇහැට පේන හැටි. හර හොයන්න තරම් අවශ්‍යතාවයකුත් තියෙනවා. හර ඇති ගහකුත් දකින්න. ඒ ගහේ ඇත්තටම හරෙත් තියෙනවා. ඉතින් ඒ හරේ තියෙද්දි එලේ තියෙද්දි සේවල පට්ටේදීදී පොත්තදීදී කොළ ටිකක් කඩාගෙන යනවා වගේ තමයි කියනවා. මේ ශාසනයට ආවට පස්සේ භ්‍රමචරියට ආවට පස්සේ යෝගාචර ජීවිතය ආවට පස්සේ කෙනෙකුට ලැබෙන ලාභ සත්කාර සම්මාන සිලෝක. ඒ කෙනාට සිව්පසේ වශයෙන් ලැබිලා හෝ විවේකයක් ලැබිලා හෝ ඒ ලාභ සත්කාර ලැබුණාට පස්සේ ඒකම භ්‍රමචර්ය කරගෙන ඒකම අත්මන භාවයක් ඇති කරන පරිපූර්ණ භාවයක් ඇති කරන ඒ සිව්පසයට ගොදුරක් කරගෙන සිව්පසයටම සාසන භ්‍රමචර්ය පාවා දීලා අවසානයේ ඒ සිව්පසේමයි කියලා හිතලා ආභ සත්කාර සම්මාන සිලෝකවට බැඳීම ගහේ අතුවිති කඩාගෙන යamak එතකොට මොලේ ඇති මිනිස්සුයෙකුට හිතෙනවානේ මේ මිනිස්සයාට නියම එල්ලෙකුත් තියෙනවා පරමාර්ථ දරකුත් තියෙනවා පරමාර්ථය ඇති දැන්නත් ඇවිල්ලක් තියෙනවා ඒ ඇවිල්ලා ඒකේ අර බාහිර තියෙන කොටසක් අරගෙන වටිනා දේ අතහැරලා යන හැටි. ඉතින් ඒක දුෂ්කරයි. ඒ දුෂ්කර භාවය ඒ ශාසනයක ආගමක කල්පිරෙන්න පිරෙන්න ඒ ශාසනය ඒ ආගම පිරිහෙන්නෙම ලාභ සත්කාර වැඩි වීම නිසා. ඒක අවස්ථා වශයෙන් පෙන්ලා දීලා තියෙනවා සමාජ විද්‍යාත්මක ගවේෂණවල ආගමක් කල්යන්න යන්න ඒකට ලැබෙන සංවිධානයේ බලය වැඩි වෙන්න වැඩි වෙන්න ලාභ සත්කාර වැඩින බවත් එතකොට මේ ආගමේ යෙදී ගත කරන අය ඒ ලාභ සත්කාරෙම කෙලවර කරගෙන ඒකට සතුටු වෙලා එහිම ගිලීගෙන මැරලා යන හැටි විනාශ වෙන හැටි ඕනම ආගමක ස්වරූපේ. ඒ නිසා කල්යන්න යන්න සංවිධාන ශක්තිය වැඩි වෙන්න වැඩි වෙන්න ලාභ සත්කාර වැඩෙන එක කෙලේශයක් මාර බල වේගයක් කියලා තේරුම් ගත්තේ නැත්නම් බොහෝ විට එහෙම ගැලීගෙන ගිලීගෙන නාස්තියටපත් වෙනවා. ඒක ඉක්මවල යන්න පුළුවන් බොහෝම සුළු පිටිසකට. ඉතින් ඒ නිසා ශාසනයේ හරියට වඩා ගැඹුරක් ඇත්තනකට යන්න නම් පිටලෙල්ලේ තියෙන මේ ලාභ සත්කාර සම්මාන සිලෝක තේරුම් අරගන්න ඕනේ. ඒ සඳහා දැනට ලාභ සත්කාර සිලෝකල ඇලි ගලි ගත කර නැත්නම් විඳින්න වෙලා තියෙන ඒ නපුර ඒ කටුක භාවය ආදර්ශයට ගන්න. මේවට ඇස්වහගෙන ඉන්නත් එපා. ඒක හොඳට අවදියෙන් බලලා මේ ඇත්ත කොච්චර වටන දෙයකටද මේ එළියට බැස්සේ. එළියට බැහැලා දැන් කොතනද හිර වෙලා ඉන්නේ? ඒක අපට ආදර්ශයක් කරගන්නේ අපි ඒ ඇත්තෝ පහත් කළ සලකලා නෙවෙයි. මේ ඇත්තෝ ජීවිත ආදර්ශයක් පෙන්වන්නේ. ඒ ලාභ සත්කාරය ඇලිගලි වාසය කරන හැටි ඒ බව දැනගෙන තමනුත් ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබුණු වෙලාවක ඒක අත්තමන භාවයට පරිපූර්ණ සංකල්පයක් විදිහට ගන්න නරකයි. මේක ලැබුණට විනිවිදින් ඉගෙන ගන්න ඕනේ. හරහා දකින්න ඉගෙන ගන්න ඕනේ. ඒක විපස්සනාට ලක් කරන්න ඕනේ. ඒ සඳහා ලැබිච්ච ලාභ සත්කාර සම්මාන සිලෝක අත්ුක්කංශනේ සඳහා තමන් උසස් කොට සැලකීම සඳහා පරවම්බනේ සඳහා අනුන් පහත් කර සැලකීම සඳහා මොනම හේතුවක් නිසාවත් නොයදීමට ඉන්දිය සංවරයක් අවශ්‍යයි. හික්මීමක් අවශ්‍යයි. අන්නේ මේ හික්මීම අව ඇති කරගත්තට පස්සේ තමයි මේ සූත්‍රයේ හැටියට ඒ කෙනාට Tamanට සීලයක් සමාදන් වෙන්න සීල සම්පදාවක් දිහාවට හිත හිත යොමු වෙන්නේ ඊට පස්සේ ඒ කෙනාට ඒ සීල සම්පදාව සිල් අරස කරන්න ඕන කියන අදහස සමෘද්ධ වෙන්න ඕන සමෘද්ධ වෙනකොට එයා හිතයට වැඩිය ඉන්නේ ඉන්නේ ඉන්නේ සීලාචාර වෙනවා හික්පිච්ච ගතිය වලට එනවා සීතල වෙනවා කාය වචන දෙක සංවර වෙනවා. එච්චට ඒ කෙනාට එතකොට පේනවා මේ ලෝකේ ඉන්නා තාකිනේ දුස්සීලියෝ. ඒ නිසා මේ දුස්සීලයන් අතර තමන්ගේ මේ සීලය සමාදන් වීම තමන් සුවිශේෂී පුද්ගලෙක් වඩපත් වෙන්න එහෙම නැත්නම් අනුන් අතර කැපිපේන්ට අනිවාර්යයෙන්ම හේතු වෙනවා ස්වභාවය ඒකයි ඒ නිසා ඒ පුද්ගලයාට ඒ සීලයක් ශාසනික හම්බෙන මේ සීල සම්පදාවම අත්මන භාවයට වැටෙනවා තමන්ගේ ආත්ම සන්තුෂ්තියක් පාඩපත් කරගන්න. එහෙම නැත්නම් පරිපූර්ණ මේ භාවයට සංකප්පයක් පාඩපත් කරන මට මේ ඇති මේ සීලය ලැබුණත් ඇති කියලා එහෙම ඇති කරගත්ත ගම ඒ වගේ තමන්ගේ අර දිග ගමන නතර කරලා සීල සම්පදාවෙන් පරිපූර්ණත්වයටපත් වෙන්න ගිය ගම එයාට පහළ වෙන රෝග ලක්ෂණ දෙක තමයි තමන් සීලවන්තයි මම උසස් අනිත්‍ය සිල් නැත අනිකය පහක් කියලා ඒ ලැබිච්ච සීල සම්පදාවේ නතර වීමක් සිදු වෙනවා. ඒ නතර වීම මහා ධාරෝපම සූත්‍රයේ උපමාවට අනුව හර ඇති ගහක් හොයාගෙන ගිය කෙනෙක් ඒ වතාව වටිනා හර ඇති ගහක් දැකලා මුද පණ තියෙන හර ඇති ගහක් දැකලා ඒකේ හරය ඉක්මවලා එලයත් ඉක්මවලා සෙවල පට්ටෙත් ඉක්මවලා පොත්ත තමයි මේකේ වටිනා දේ කියලා පොතු ගලවගෙන යනවා වගේ කියලා සරුවචනanse සඳහන් කරලා තියෙනවා ඒ තරම්ම මේ සුචරිතවාදය කියන එක ලෝකයේ අද ප්‍රකටව ප්‍රබලව පැතිරිච්ච දෙයක්. ඒ යම් වෙලාවක කෙනෙක් සීලේක ශිෂ්ටාචාරයට ආපු ගමන් ඒ සීලවන්තයා ඒ ශිෂ්ටාචාරය කරන අනික් අය පාලනය කරන්න පටන් ගන්නවා. ඒක මේ බටහිර බටහිර ලෝකේ ආර්ථිකය දිහා බලනකොටත් පේනවා. ඒගොල්ලන්ගේ ආර්ථිකයේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ආගම අදහන කට්ටිය ශිෂ්ටයි අනික් ඇත්තෝ ම්ලේච්ඡෝ කියලා. අනික් ඇත්තෝ බාබරික්. එහෙම නැත්නම් නොදියුණු කට්ටියක්. ඒස ඇත්තෝ මරලා හරි අපි ආගමට ගන්න ඕනේ, අපේ ක්‍රමයට හරව ගන්න ඕනේ කියලා ඒ හදාගත්ත රැල්ල තමයි දැන් අවුරුදු 200ක් මානවය තලාපෙලාගෙන යන්නේ. ඉතින් ඒකට තමයි අපි ඉපදිලා තියෙන්නේ. අපි ඉපදෙන කාලේ එනකොට ඒ බටහිර ලෝකයේ ආගම තමයි ආගම අනික් ආගම් සියල්ලම ම්ලේච්ඡයි. බටහිර ලෝකයේ ශිෂ්ටාචාරය තමයි ශිෂ්ටාචාරي අනිත් සියල්ලම නොදීවුණු ශිෂ්ටාචාර කියලා අපි මේ කාර්මිකකරණයට විද්‍ය උරු බවට යාන්ත්‍රණකරණයටපත් වෙලා අපි මේ අන්ධ પરම්පරාවක් අනුගමනය කිරීලක් කරන්නේ. ඉතින් නමුත් ඒක පිළිබඳව හොඳ අවධියකින් හිතුවත් පේනවා මේ බටහිර ලෝකෙ එතෙන්ට ගිහිල්ලා තියෙන ලොකු හික්මීමකින් ලොකු පිළිවෙලකට ගමන් කරලා තියෙනවා. නම් ඒකම ඒගොල්ලෝ බට අනික් ලෝකයා ڇප්පකරන අනික් ලෝකයා තලන්න ආයුධයක් කරගෙන තියෙනවා. ඒකට රසංවිජිත අසරණයා පුදුමාකාර විදිහට ඒ දියුණු හැඩගැහිච්ච ලෝකයට දාස භාවයට පත් කරලා තියෙනවා. වාල් සේවයයි දැනටත් තියෙන ආර්ථික වාල් භාවයක්. ඉතින් මේක තියා බලනකොට පේනවා ඒත් එහෙම මේ තුමිනි ලෝක රටවල් තලන්නේ ලොකු හික්මීමක ඉඳගෙන. ඒක ලොකු චර්යාවක ඉඳගෙන ලොකු ප්‍රතිපදාවක ඉඳගෙන තරන්නේ. ඒ නිසා තුමිනි ලෝකෙට නැගිටින්න ඕනේ නම් ඒගොල්ලන්ට හික්මෙන්න සිද්ධ වෙනවා. ඒගොල්ලන්ට මේ වගේ ආර්ථික පරිතත කර ගැනීම කරන්න වෙනවා. දේශපාලන පෙළගැස්මක් ඇති කරන්න වෙනවා. ඇති කරගත්තට පස්සේ මේ පටේ ලෝකවලට වෙච්ච විනාශය තුන්වෙනි ලෝකෙටත් වෙනවා. තුන්වෙනි ලෝකේ කවදා හරි පෙළ ගැහිච්ච ගම ඒකත් මාර පාක්ෂික වෙනවා. දැන් මාර පාක්ෂික නැහැ කියන එක නෙමෙයි මම කියන්නේ. නමුත් මේ පෙළ ගැස්මක තියෙන හික්මීමක තියෙන භයානක පැත්තක් තියෙනවා. ඒකට ආපු ගමන් එයා හිතනවා අධිකාරී ශක්තිය මගේ අතේ මමයි ලොක්කා මම අනිකයට අධිකාර ශක්තිය පවත්වන්න ඕනේ ඒ මොකද මම මේ පිළිවෙලට වැඩ කරන්න දානවා මම දෙයයන් ආශ්‍රේ කිට්ටුයි මට තියෙනවා ලොකු පණිවිඩයක් අනෙක් සියලු දෙනාට මොහොතින් හෝ නරකින් මේ දේව පණිවිඩය සුද්ධ ලියවිල්ල කියලා දෙන්න ඕනේ කියලා මවාගත්ත දෙයක් හදාගත්ත මේ න්‍යාය පත්‍රයක් අනුව අනික් සියලු මානවය පාලනය කරන්න යනවා. ඒක හොඳට පේනවා. මේ භාවනා කරන ලෝකේ වුණත් ඊම මතක් කරපු විදිහට මේ භාවනා කරන ලෝකේ යම් කිසි කෙනෙක් මේ සදාචාරවාදයේ යකට ගත්තොත් එයා හත්ති කිලපතාන යෝගයට වැටෙනවා. එයා දැඩි වෘත වලටපත් වෙනවා. පත්තිලා ඕගොල්ලන්ට කරන්න බෑ මට කරත හැකි. ඒ පත් වෙන හැම කෙනෙකුටම තියෙන රෝග ලක්ෂණයක් විදිහට මම පුදුලිකව දැකලා තියෙන්නේ හරිම මාන්නක්කාරයි. හරිම මාන්නක්කාරයි. අනික් සියලු දෙනාටම ක්‍රමසාවිද කියලා දෙන්න හදනවා. මොකද මේ සීලයක සමාදන් වෙලා ජයග්‍රහණයම පරිපූර්ණ සංකල්ප සහිත කෙනෙක් වඩපත් වෙලා වගේ කියනවා. දැන් සීලයේ තියෙනවා නම් අනික් සියල්ලම නැති වුණාට ලොකු වටින දෙයක්. ඒකෙන් මම සන්තෝෂයෙන් ඉන්නේ. අනික් කටියට රකින්න බෑ. ඒ නිසා මම සිල් නොරකින අය අතර ලොක්ෙක්. මම උසස් අනික් අය පහත් කියලා මේ සීලය පරිපූර්ණ සංකල්පයක් විදිහට නැත්නම් ජීවිතයක ආගමක ශාසනයක ලබන උපරිම දේ කියලා හිතන එක ඒ එක පුද්ගලයෙකුට කඩන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා මේ සිල්වන්ත වෙනකොටම සිල්වන්ත වීමත් සමගම සප්පුරිස භාවය එහෙම නැත්නම් මේ නිහතමානී භාවය එහෙම නැත්නම් මේ සීලය කියන්නේ අන්තය නෙවෙයි අන්තයට ළඟා වීමට තියෙන උපක්‍රමයක් පමණයි. ඒ සීලය ඒ වෙලාවේදී අවශ්‍යයි. නමුත් ටිකක් එහාට ගියාට පස්සේ ඒ සීලයම අවසානය කියලා ගන්න කෙනාට සීලයම බාධාවක් බාටපත් වෙනවා. විලංගුවක් බාටපත් වෙනවා. සීල නිසාම ඉදිරියට යන්න බැරි වෙනවා. ඉතින් ඒක මේ ශාසන ඉතිහාසයේ පුරාවට පේන්න තියෙන නිසා සර්වචනහන්සේ අත්කිලමතාණියෝගට යන්නේ නැතුව සීලය සම්පූර්ණ කඩලා දාලා කාමසුකල්ලි කාණියකට යන්නේ නැතුව ඒක ප්‍රයෝජනෙ සලකලා මැදමාවත දිගේ පාවිච්චි කරනවා කියන එක කඹේ ඇවිදිනවා වගේ වැඩක්. ඒක බොහොම අමාරුයි සමූහයක් වශයෙන් කරන්න. ඒ නිසා සීලයට එනකොට ඒ කෙනා බහුවචන පාවිච්චි නැතර කරලා ඒක වචනට වැටෙනවා. Tamanට විතරයි කරන්න බලන්න. කවදාකවත් තව කෙනෙකුට මෙහෙම කරමු කියලා යෝජනා කරන්නවත් බෑ. ඒ නිසා අපිට ගමක් සිල්වන්ත කරනවා, පවුලක් සිල්වන්ත කරනවා, රටක් සිල්වන්ත කරනවා කිව්වොත් ඒක කවදාකවත් ළඟා වෙන්න බැරි අභිමතාර්ථයක්. අනිවාර්ය පරාදයි. ලත්තනම පරාදයි. මොකද ඒ සීලය තමන්ට අහේනිය පිනිස සදාචාරවාදය ඉස්සර කරගෙන අත්තිකිලමතාන යෝග ආදී අන්තවලට වැටෙන තියෙන ගතිය සිල් නොරකින්න කෙනාට වැඩිය සීල රකින්න කෙනාට අනතුරුදායකයි. ඉතින් ශිල්පදයක් රකින්නකොට හොඳට මතක තියාගන්න ඕනේ. ගුණා ගුණේෂු සුගුණා භවಂತಿ ගුණවතාට තමයි මේ ගුණේ රකින්න පුළුවන්. නුගුණවතාට ගුණ රකින්න ගියාම එහාට තිබුණු தත්ත්වෙමුත් පිරෙන්නේ. ඒ නිසා සීලයක් අරසකරනද ලකු ඥාන ශක්තියක් අවශ්‍යයි. ධජානාසේ සූත්‍ර පිටකයේ බොහෝ තැන්වල පෙන්ලා දීලා තියෙනවා මේ ප්‍රඥාවන්තයෙකුට විතරයි සීල් රකින්න පුළුවන්නේ සීලවන්තයෙකුට විතරයි ප්‍රඥාව තියෙන්නේ කියලා. සීලයෙන් තොර ප්‍රඥාව කියන අමනයි ප්‍රඥාවෙන් තොරව ඒකේනා සීල් රකින්නවනම් ඒක සීලබ්බත පරාමාසයක්. සීලේ වර්ධව අල්ලා ගැනීමක් වෙනවා. ඒතර සර්පයා වැරදෙනින් අල්ලපුවම කනවා වගේ ඒ සීලෙම නිසාම එයා මරණාන්තික හෝ මරණයට සමාන දුකකටපත් වෙනවා. ඒ නිසා කාටද මේ සීලය සහ ප්‍රඥාව දෙක සමබර වෙන්නේ කියන එක ලොකුම අහඹයක්. ඒකට උඟාක් ශිල්පද සීලය උසස් පාටපත් කරන ගමන් සමාන ප්‍රමාණයක් ඒකට ප්‍රඥාවෙන් අනුග්‍රහ කරලා සීල සමාධි දෙක සීල ප්‍රඥා දෙක මේ සමබර කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා සමාධියට. ඒක නිසා සමාධියක් යම් කිසි කෙනෙකුට ඇති වෙන්න නම් එයාගේ සීලය වැඩි වෙලා සමාධි ප්‍රඥාව අඩු වුණොත් හැම කෙනෙක් පිටිපස්සම ගිහිලා අදාහගෙන වැඩි මතවලට යනවා. ඒ වගේම සීලයේ සද්දා අඩු වෙලා ප්‍රඥාව වැඩි වුණොත් කොයි තැනටපත් වුණත් ඉවරයක් නැහැ ප්‍රශ්න කරන්නයි සැක කරන්නයි පටන් ගන්න. ඒ නිසා යාට ඉදිරි ගමනක් නැති වෙන නිසා මේ ඒ සීල ප්‍රඥා දෙක කෙනෙකුගේ සමබර වෙනවනම් අනිවාර්යයෙන් මේක සමාධිගත මනසක්ම වෙන්න ඕනේ. සමාධිගත මනසකින් තොරව මේ දෙක සම වෙන්නේ නැහැ. ඒ නිසා සමාධිය නෙවෙයි වැදගත් වෙන්නේ. සමාධියක් ඇති කිරීමට ආසන්න කාරණා වෙන සීලය වග බලා ගන්න ප්‍රඥාවක බලා ගන්න. ඒතකොට සමාධිය ඕන වෙලාවක 16ක් වාගේ තමන්ට ගන්න පුළුවන්. එහෙම නැතුව ලැබෙන සමාධියට තමන්ට දාසකම් කරන්න වෙනවා නඩතු කරගන්න බැරි වෙනවා. ඉතින් මේ විදිහට යම් කෙනෙක් සීලය ඒ ප්‍රඥාවත් එක්ක සම්බර කරන්න දන්නවනම් එයාට විතරයි සමාධි ශික්ෂාවක් සෝතාය සමාධි සම්පදාය සමාධි සම්පදාය අත්තානුක්ඛංසේති පරමම්බේති කියලා කියනවා. අරයට සීලයක ඉඳගෙන සමාධිය වඩන්න ගිහිල්ලා අච්චර අමාරුවෙන් අර සීලය ප්‍රඥාවත් සමබර කරගෙන ලබාගත් සමාධියේ මිච්ඡා සංකල්ප තියෙන්න පුළුවන්. ආයෝන්සුමංශකාරය තියෙන්න පුළුවන්. මිච්ඡා දිට්ඨිය තියෙන්න පුළුවන්. ඒ ලබා ගන්නාලද සමාධිය සම්බන්ධයෙන් තමන් උසස් කළ සලකන්න පුළුවන්. අනුන් පහත් කළ සලකන්න පුළුවන්. ඉතින් දවසේ අද මාතෘකාව කරගන්න බලාපොරොත්තු වෙන්නේ මේ හා සමාන ඊටාම දුෂ්කර කඩින් දෙකක් පැනපු යෝගාවචරයා හෝ මේ භික්ෂුව එහෙම නැත්නම් ඒ භාවනා කරන කෙනා ඊගාව අවස්ථාවේ සමාධි සම්පදාව සාර්ථක වීම හරහා මොන වගේ අනතුරුදායක තත්ත්වයකටපත් වෙනවද නොදැන ගියොත් දැනගෙන ගියොත් අනිවාර්යයෙන් මේක ඉදිරි පියවරක් වෙනවා නොදැන ගියොත් අපි සාමාන්‍ය බෞද්ධකින් අහුවොත් නම් කියයි යම් කිසි කෙනෙකුට ලාභ සත්කාර વિશે ඉක්මවා ගන්න පුළුවන් වුණා නම් යම් කිසි කෙනෙකුට ශීලය ශීල සම්පදාවට ගිහිල්ලත් නිහතමානී වෙලා ඉක්මවා ගන්න පුළුවන් වුණා නම් එයා ඒකාන්තයෙන්ම යෝනිසමනස්කාරය ඇති කෙනෙක් ඒකාන්තයෙන්ම සම්මා සංකප්ප ඇති කෙනෙක් ඒකාන්තයෙන්ම එයා සම සමාධිය ඇති කෙනෙක් කියලා හිතන් ඉඳී තියෙනවා. නමුත් මෙතනදී සර්වඥාන්සේ සඳහන් කරනවා අරසා දුෂ්කර වූ ඒ කඩින් දෙක පැන්නත් දැන් මේ සමාධියත් උපයවුවත් එහෙම නැත්නම් සමාධියට සාර්ථක වුණත් සමාධි සම්පදාව ලැබුවත් එයාට මිච්ඡා දිට්ඨිය තියෙන්න ඉඩ තියෙනවා මිච්ඡා සංකල්පේ තියෙන්න ඉඩ තියෙනවා මේ අයුන්සුමංස් කාර්යය තියෙන්න ඉඩ තියෙනවා ඒකට තියෙන ලකුණ තමයි යම් කිසි විදියකට සමාධියක් ලැබිලා ඒ විශේෂයි මිච්ඡා දිට්ඨිය පිහිටලා තියෙනවා නම් ඒ විශේෂයි සම්ම මිච්ඡා සංකප්ප තියෙනවා නම් ඒ විශේෂයි මිත්‍යා ආකාරයක අයොනිසමස්කාරය තියෙනවනම් ඒක නා ලබාපු සමාධිය ගැන කටමැත දොඩවන්න පටන් ගන්නවා. මම මට විතරයි සමාධිය හම්බුනේ අනික් කටියට සමාධිය නෑ. අනික් කටිය කොච්චරද උත්සාහ කරා ඒගොල්ලන්ට බැරි වුණා. මට විතර සමාධිය තියෙන නිසා මම වාගේ උත්සාහ කළ සමාධිය නොලැබිච්ච කෙනා පහත්. මම වාගේ උත්සාහ කළ සමාධිය ලැබිච්ච කෙනා උසස් කියලා එයා ඒ සමාධිය අඩු නැත්තම් විශේෂ කැපිපෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒක හරිය හොඳට පේනවා. සියලුම ආගම් වල. සියලුම ආගම් වල අපි දන්නේ නැති වුණාට හැම ආගමකම ඒ සමාධි පිළිබඳ භාවනා ක්‍රම තියෙනවා. වාකලාට හිතන්නේ මේ බෞද්ධ විතරයි භාවනා කරන්න කියලා. ඒ මුස්ලිම් ආගමේ සූෆි භාවනාව තියෙනවා. කතෝලික ආගමේ වෙනමම අරණ්‍ය සීනාසන හදාගෙන කරන භාවනා තියෙනවා. ඉතින් යාම ශීකාගමේ භාවනා තියෙනවා. Hindu ආගමේ භාවනා තියෙනවා. ඒ භාවනා කරන අය ප්‍රතිඵලවලටපත් වෙන්නේ නැහැ කියලා කිසිසේත්ම කියන්න බෑ. ඒ පොත් පිළිබඳව කියවලා බලනකොට පේනවා, ඒ ඇත්තෝ මේ භාවනාව හරහා සෑහෙන මට්ටම් වලට උපචාර සමාධි, අර්පණා සමාධි වලට ගිහිල්ලා තියෙන බව ඒ කියලා තියෙන ප්‍රකාශ වලින් පේනවා මෙයා පොත් වලින් කොපි කරලා නෙවෙයි කියන්නේ. නමුත් ඒ කියලා තියෙද්දි ඒ කට්ටිය 62ක් මිත්‍යා දෘෂ්ටි වල බැඳිලා ඉන්නේ. සර්වචනාංශය නිසා සඳහන් කරලා තියෙනවා. ඒ බ්‍රහ්මජාල සූත්‍රයේ මේ 62ක් මිත්‍යා දෘෂ්ටි හොඳට පතුරු ගහලා විසිතුරු කරලා පෙන්නවා සර්වඥාදී. පෙන්නලා සඳහන් කරලා තියෙනවා. මේ කෙනා මේ දෘෂ්ටියටපත් වෙලා තියෙන හිතලමතර නෙවෙයි අනිවාර්යයෙන්ම ස්පර්ශ කරලමයි. එයාගේ දැනුමේ මට්ටමේ පටුත්වයේ අනුව නොදැනුවත්කම අනුව සමාධිය කියලා දෙන සමාධිය මතු කරලා මේ වෙන දේ නිෂ්ඨා වශයෙන් අවසානයේ වශයෙන් යා බාර ගන්නවා ඒ නිසා කවුරු හරි කියනවනම් මේ ලෝකේ සස්සත දිට්ඨියක් තියෙන කියලා මේක සදාකාලික පවතින ආත්මයක් කියලා විමර්ශය හීනෙන් බය වෙලා නෙවෙයි කතා කරන්නේ ඔළුව තෝන්තු වෙලා නෙවෙයි යා සමාධියකින් එතෙන් ගිහිල්ලා දැකලා තියෙනවා එයා දැකලා තියෙනවා මේ මේ මැරිච්ච මිනිසයා ඊගාවට මෙතන ගිහිල්ලා උපදිනවා ඊට පස්සේ මේ මිනිසයා එතනින් මැරිලා ගිහින් තව දෙනෙක් උපදින ඉතින් බොහොම ලස්සනට මේ පද්ධතිය දකින්න නිසා එයා කියනවා මේ මේ විදිහට මේ ආත්මයක් කියලා එකක් තියෙනවා. රූපේ බිඳිලා ගියාට ආත්මය එක දිගට යනවායි කිය. ඒ මනුස්සයා කියන්නේ හීනෙන් බය වෙලාවත් මත්තම් පාලෙන් කරලවත් හීනකින්වත් නෙවෙයි. ඇත්තටම ස්පර්ශය. තදපි පසපච්චා කියලා ඒ ප්‍රකාශය කරන්නේ ස්පර්ශය ඇතුව. තව කෙනෙක් කියනවා මරණයේදී ඔක්කොම සියල්ල විනාශ වෙලා යනවා, පටවි පටවි වලට යනවා. ආපෝ ආපෝ ධාතු වෙනවා තේජෝ තේජෝ ධාතු වෙනවා වායෝ වායෝ ධාතු වෙනවා තව ඉතුරුන දෙයක් නැහැ. ඉතින් එයත් ඒක කියන්නේ භාවනාවේදී අත්දකලා. අරය කියන එකට සම්පූර්ණ වෙනස් එකක්. දැන් නමුත් ඒක කරන්නේ එයා මේ භාවනාවෙම අත්දකපු දෙයකින්. ඒ වගේම තියෙන ලෝකයේ අනිකුත් සියලුම දෘෂ්ටි එකක්වත් අහම්බෙන් කියපු දෙයක්වත් හීනෙන් බය වෙලා කියපු දෙයක්වත් ලෝකේ රවට්ටන්න කියපු දෙයක්වත් නෙවෙයි හොඳටම ස්පර්ශයක් අතෝ කියලා තියෙනවා. ඉතින් සර්වචනාංශයේ මේ සෑම දෘෂ්ටි 62කටම අගය කිරීමක් කරනවා. ඒවා සියල්ලම අදුරු ප්‍රත්‍යක්ෂ දේවල්. හැබැයි පටුත්වයක් තියෙනවා. සියල්ල දැකලා නැති නිසා ඒගොල්ලේ සමාධියෙන් දකින දේ සත්‍ය වශයෙන්, නිෂ්ඨා වශයෙන්, අදුරු ප්‍රත්‍යක්ෂ වශයෙන් අරගෙන ඒ මත ඉඳගෙන ප්‍රකාශන කරනවා. ඒ ප්‍රකාශ කරන්නේ මම හරි. මම අදුරු ප්‍රත්‍යක්ෂ කියන්නේ. අනික් අය මගේ ශා วก ගෝල බාල පිළිස අද්දු ප්‍රත්‍යක්ෂේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට මම සාස්තු වෙනවා. මම ඒගොල්ලන්ට නායක වෙනවයි කියලා මේ සමාධිය නිසා කරන ප්‍රකාශන 62ක් වර්ග කරලා සර්වචනසේ පෙන්නනවා. ඒ හැම එකක්ම මේ සාමාන්‍ය පෘථග්ජනය කරන කතාවක් නෙවෙයි. ඒ පෘථග්ජන භාවයේ ඉඳලා සීලේක නැත්නම් හික්මීමක ඉඳලා සමාධියක ඉඳලා ලබාගත් දේවල්. නැත්නම් ප්‍රත්‍යක්ෂ කතා කරන්නේ. ඒ නිසා සර්වචනාංශයේ කිසිම ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙකුට වෙන කෙනෙකුට නිග්‍රහ කරන්නේ කවුරක් අත්තේ අහම්බෙන් හම්බෙච්ච එකක් නෙවෙයි. නමුත් ඒව කෙසින හිස්තන අඩුව අංග සම්පූර්ණ නැති බව තේරෙන තේරෙන්නේ සරුවචනාංශගේ සර්වඥතාඥාණයට මුල සිට අග දක්වාම සියල්ල දකින ඥාණයට පේනවා. මේ මනසය තැහෙන දුරට සමාධියක් ලබාගෙන කතා කරන්නේ. ඒකේ ඇත්තම ස්පර්ශ කළ කතා කරන්නේ. නමුත් අංග සම්පූර්ණ නැහැ. එවැනි අංග සම්පූර්ණ නැතුව ඉඳද්දී එයා ප්‍රකාශන කරන්න යෑමෙන් තමන් උසස් කියලා හිතා ගන්න යෑමෙන් අනු පහත් කරන්න හිතේ යෑමෙන් එයා එතනම හිර වෙනවා ඉදිරි ගමන නතර වෙනවා. ඒක හරියට ඒ හරපද්ධතියක් හොයන මිනිසයා හරේ ඉක්මවලා එලේ ඉක්මවලා අර සෙවල පට්ටය ගහේ හොඳම කොටස කියලා බාර ගන්නවා. බාර අරගෙන අර කොළා යුතු කඩන කොළා යුතු කඩන මනසට hina වෙනවා. පොත්ත ගෙනියන මිනිහට hina වෙනවා මම නම් එහෙම නෑ මම නම් මෙහෙමයි කියලා එයා මේ සමාධිය ඉස්සරහින් තියාන කතා කරන ගතිය ਸਰවචනanse දකින්නේ ඒ පියවර දෙකකින් සුද්ධ වෙලා ඉදිරියට ගිහිල්ලා තියෙනවා නමුත් තුන්වෙනි කඩීමේදී අහුවෙලා ඒ කෙනාට ඒ බව තේරෙන්නේ අර ලාභ සත්කාර ශීර්ෂයේ අහුවෙච්ච එකනට වඩා සීල විශේෂ අහුවෙන එකන සියුම් බන්ධනයකින් අහුවෙන්නේ ලාභ සත්කාර විශේෂා සීල විශේෂයට වඩා අතිසූක්ෂම බන්ධනයකින් අහුවෙනවා සමාධි බන්ධනය. ඒ සමාධිය ඒ කෙනාගෙන් යම් කිසි කෙනෙක් කිව්වොත් ඕක නෙවෙයි නිෂ්ඨාව. සර්වඥතා ඥාණය බුදුහාමර පෙන්ලා දීලා තියෙන්නේ අවසාන ඵලය ඕක නෙවෙයි. ඒ නිසා ඕක ඉක්මවන්න ඕනේ. ඕක හරහා යන්න ඕනේ කිව්වොත් ඒ කෙනාට විශාල ලැජ්ජාවක් පාටපත් වෙනවා. ඒ කෙනා ලොකුවට කනගාටු වෙනවා, රණ්ඩු කරන්න එනවා. උකොත් මේ සමාධියක් නැතුව කතා කරන්නේ මම සමාධියක් ඇතුව කතා කරන්න පුළුවන් නම් සමාධිය ගන්න ඒක පුංචි වැඩක් නෙවෙයි මේ මේ මට්ටම් වලින් මම ඇවිල්ලා තියෙන නිසා මම මේ සමාධි ප්‍රත්‍යක්ෂය ඇතුවයි කතා කරන්න කියලා ඒ සමාධියේ තියෙන මේ නිකාන්තිය එහෙම නැත්නම් ඒ නිකාන්ති කියලා කියන්නේ කාන්දා ශක්තියට එහෙම නැත්නම් යකඩයක් කාන්දමකට ඇදෙන ගතියට අයස්කාන්ත කියන වචන තමයි සිංහලේ පාවිච්චි කරන අයස් කියලා කියන්නේ යකඩ වලට ඒ ආයාස යකඩය කාන්ති කරගන්න, නිකාන්ති කරගන්න, බන්ධනය කරගන්න ශක්තියක් තියෙනවා කාන්දම් කැලලකට. අනිත් වගේ තමයි අපේ හිතේ තියෙන නිකාන්ති අතරින් උච්චතම නිකාන්තිය තියෙන්නේ සමාධියේ. අයිසාය සමාධියට ගිය කෙනා ඒක නිෂ්ඨාව කරගත්තොත් ඒක පරිපූර්ණ සංකල්පයක් විදිහට බාටපත් කරගත්තොත් එයා හරිම අමාරුයි අර දෙන්නටත් වඩා ගලවන්න අමාරුයි ඒක නිසා එතෙන්ට යනකොට ඒකේන සම්මාදිච්ඡය පිළිබඳ හැඟීමක් නැත්තම් ඒකේන යෝනිසුමනස්කාර පිළිබඳ හැඟීමක් නැත්තම් ඒන සංවා සංකප්පය පිළිබඳ හැඟීමක් නැත්තම් තාමත්ම දැඩි ලෙස මේ සමාධිය බැඳෙනවා බැඳිලා ඒක අනුන්ට කියා දෙන්න ගිහිල්ලා ඒ ඕනම කෙනෙක් වශී කර ගන්න පුළුවන් තත්ත්වයකට එනවා මොකද සෑහෙන මට්ටමකට ගිය කෙනෙක් මේ ටික තමයි දේවදත්තට සිද්ධ වෙන්නේ දේවදත්ත ඒ වෙනකොට අෂ්ට සමාපatti උපයලා තිබුණා. ඒක නිසා යාට ඕන වෙලාවක සුළුසුලකක් මොකන්ද වැස්සක් ඇතිකරන්න එහෙම නැත්නම් එක්ක එකෙක් විඳගෙන තුන් හතර දිනක් වශයෙන් පෙනී හිටින්න පුළුවන් ඒ ඉර්ධි බල ශක්තිය තිබිලා තියෙනවා. ඉතින් මෙයා දේවදත්තගේ මිච්ඡා සංකල්පයක් තිබිලා තියෙනවා. කොහොම හරි සරුවචනාංශේ මරාගත්තොත් මට මේ ලෝකේ ඊගාවට තියෙන රජ වෙන්න පුළුවන්කම නැත්තම් ශාස්ත්‍රෝරෙක් වෙන්න පුළුවන් ක්‍රම. ඉතින් ආ ඒක ඒක ඒකට පාවිච්චි කරේ මේ තමයි ළඟ තියෙන මේ 이르දි ශක්තිය ඔක්කොම යොදලා මේ අජාසත් රජුරෝ යටපත් කරගත්තා මාලිගාවම යටපත් කරගත්තා ඊට පස්සේ රාජ්‍ය අනුග්‍රහය තමන් ළඟට ගන්න පටන් ගත්තා. ඒක තමයි ඒ ශාසන කොටසක් අඩාන ගිහිල්ලා තමන්ගේ ගෝල බාලෙන්න පෙන්වන්න තරම් එයා ළඟ විඥා. ඒව නැත්තම් 이르දි ප්‍රාත්‍යහාර තිබුණා. රජ්‍යරුවත් ඒකට කැමති වුණා. ඒ කියන්නේ රජුරෝ හරිම බයෙන් ජීවත් වෙන මිනිස්සෙක් මොකද තමන්ගේ තාත්තා මරලා හරි වික්ෂෝප හිතකින් ගත කරන්නේ. ඉතින් ඊට පස්සේ ඒ බිම්බිසාර රජුරෝ මරන්නත් උපදේශ දුන්නෙත් අජාසත් රජුරෝ තමයි. අජාසන දේවදත්ත තමයි. ජීරවල ඊට පස්සේ අජාසත් රජුරන් හිට එකම පූජිතයා මෙයා. ඉතින් මෙයා අර මේ සමාධි ශක්තිය වලින් විවිධ ඉර්ති ප්‍රාතිහාර්ය පාලා ඒ රජුරෝ නතු කරගත්තට පස්සේ මුළු ශාසනයටම ප්‍රධාන බයක් එන්න පටන් ගත්තා. හැම තැනදීම සරුවච්චන් වහන්සේගේ ගෝල පිරිසට වැඩිය දේවදත්තගේ ගෝල පිරිසට රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. දේවදත්තගේ එකම අදහස වුණේ සරුවච්චන් වහන්සේ ජීවිතක්ෂේත්‍රපක. ඒසා රජුරු දේවදත්ත කියන ඕනම දෙයකට එකඟ වුණා. ඊසා නාලාගිරිය තමයි හේවණ එක, දුනුවායන් යොදවන එක, ඔකල බැරිම තැන තමා විසින්ම ගලක් පෙරලන තැනට යනකම් මේ කටයුතු කරනකම් මෙයාට මේ සමාජ සම්පදාව තිබුණා. ඒක නිසා එවැනි සමාජ සම්පදාවක් එහෙම නැත්නම් සමාධි ශක්තියක් ධ්‍යාන ශක්තියක් තියෙන කෙනෙකුට මේ සා විශාල මිත්‍යා දෘෂ්ටියක් තියෙන්න පුළුවන්. මේ සා විශාල අයොන්සුමස්කාරයක් තියෙන්න පුළුවන්. මේ සා විශාල මිත්‍යා සංකල්ප තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා භාවනා කරගෙන යන කෙනාට යම් දවසක යම් ආකාරයකට අපි ඊ කතා කරගත්ත විදිහට තමන්ගේ රූපාරම්මණයට හිත දාගෙන ඉන්න පුළුවන්කම ලැබෙනවා නම් ඒක පුංචි වික්‍රමයක් නෙවෙයි. ඒක පුංචි දක්ෂකමක් නෙවෙයි. ඒ මොකද අපේ හිත කාමච්ඡන්දයට බොහොම සැරයි. ඒ නිසා විවිධ අරමුණු වල දිවීම කාම ගුණ කාමච්ඡන්දේ කියලා කියනවා. ඉතින් ඒකෙදි එකම අරමුණක හිත පවත්වනවා කියන එක හිතා ගන්නවත් බැරි තරම් අපේ හිත අපි සංසාරේ පුරාවට විවිධ රූප පෙන්නලා විවිධ සද්දස්සවල විවිධ ගඳ විවිධ රස විවිධ පහස ඒක පොහසත්කම් වශයෙන් ගණන් අරගෙන දක්ෂකම් වශයෙන් ගණන් අරගෙන විවිධ සංකල්ප දිගේ හිත දුවලා ඉඳද්දී ඒ හිත ස්වභාවයෙන්ම කාම ගුණයන්ට ඇදෙනවා කාම ඡන්දයට ඇදෙනවා. ඉතින් ඒකේ අනිත් පැත්ත තමයි ඒ කාමය නැත්නම් වස්තු කාමය කාම වස්තුන් වලට ඇති බැඳිල්ල වස්තුකාමය යම් කිසි කෙනෙක් අබිනිෂ්ක්‍මණයක් මාර්ගයෙන් ජීගයත හැරීමක් මාර්ගයෙන් නැත්නම් මේ වගේ පූර්ණ කායින භාවනා ක්‍රමයක් මාර්ගයෙන් වස්තුන්ගෙන් ඈත් වුණාට තමයාගේ කුඩා වූ ඒවා මහත් වූ ඒවා ඥාපිරිසින් අයින් වුණාට කුඩා වූ ඒවා මහත් වූ ඒවා වස්තු භෝග සම්පත් වලින් අයින් වුණාට ඒ අරණ්‍යගත වුණත්, යගේ ශූන්‍යාකාරගත වුණත්, ඇවිල්ලා ඇස් දෙක වහගත්ත ගමන් ඒ වස්තුකාමයෙන් අයින් වුණාට ක්ලේශකාමයේ එන්න පටන් ගන්නවා. අරව ගැන මතක සටහන. අතීත අනාගත වශයෙන් තමන් මෙතන හිටියට අතන මෙතන වශයෙන් අර යමයා වශයෙන් ගොඩක් එන්න පටන් ගන්නවා. අපි ඒකට කියනවා කාම ඡන්දේ කියලා. එතකොට වස්තුකාමයේ නෙවෙයි යන්නේ ක්ලේශකාමයේ වස්තුන් රැස් කිරීමට තමන් ගත්ත ප්‍රයත්න ඒකෙන් ලැබපු ආස්වාද මතක සටහන් ඉව නැවත ලබා ගැනීම සඳහා කරන සැලසුම් හිත පිරෙනවා. ඉතින් එතකොට වස්තුකාමයෙන් අයින් කරන්නට බුල්ඩෝසරයක් දාලා ඒ වස්තු තල්ලු කරත් එහෙම තමයි වෙන තැනකට ගියත් ක්ලේශකාම එල්ලව එලව පහර දෙනවා. කොහෙ ගියත් අර තමයි වස්තුකාම වලට වැඩියෙන් බන්ධනයක් ආකර්ෂණයක් තිබුණා නම් ඒ කෙනාට විවේක වෙච්ච ගමන් විශාල ජලාශයක බැම්ම කඩලා දැම්ම වගේ අර ක්ලේශ කාම එන්න පටන් ගන්නවා. ඉතින් ඒ අසරණ භාවයටපත් වෙනකොට සරුවචනාංශයේ කිනාට දෙන උපදේශය එහෙම නැත්නම් දෙන ගැලවුම් මාර්ගය තමයි රූප ධර්මයක හිත බඳින්න කියන්නේ. ක්ලේශ කාම අයින් කරන්න නැත්නම් කාම සංඥාව අයින් කරන්න රූප ධර්මයක හිත බඳින්න මේ රූප ධර්මය තමන්ගේ ඕලාරික අත්පටිලාභයම කරගන්නයි කියලා කියනවා. තමන්ගේ ශරීරයෙන්ම කරගන්න. ඒ මොකද මේ ශරීරය මේ වස්තුකාමයේ අයින් කිරීමේදී ආලම්බණයක් අරමුණක් නිමිත්තක් කරගත්තොත් Tamanට හදිස්සියකදී පැටලීලාද වැරදිලාද කියලා දැනගන්න ගියාම මේ කය කියන එක අතගාලා බලන්න පුළුවන් තරම් ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් නිසා මේ රූප ධර්මයක් අල්ලන්න කියන්නේ මේ ක්ලේශකාම කියන මේ නාම ධර්ම අයින් කිරීම සඳහා වෙන නාම ධර්මයක් ගත්තොත් Taman තන්නිකර මනෝ විකාරක ඉන්නව වෙන්න පුළුවන්. ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. නමුත් රූප ධර්මයක් දෙන්නේ සරුවචන් වහන්සේ කායानुපස්සනාව දෙන්නේ Tamanගේ කයම මේකට අරමුණු කරන්න කියන්නේ හිත ඉන්නේ සතියේද නැද්ද අරමුණේද නැද්ද මත්ලාද නැද්ද කියලා සැකයක් ආවොත් මේ කය අතගාලා බලන්නත් පුළුවන්. ඒක රත්තරන් උරගාලා ගන්න උරගාන්න ගන්න උරගලක් වගේ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. එන්නේ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් රූප ධර්මයක් අරගෙන රූප ධර්මයේ හිත බැඳීම තමයි අපි සමති භාමත භාවනා සමාධි භාවනා එහෙම නැත්නම් සාමාන්‍ය භාවනා කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් අපි යම් කිසි යෝගාවචරයේ කාම වස්තුත් අයින් කරලා ක්ලේශකාමත් අයින් කර නැත්නම් වස්තුකාමත් අයින් කළා ක්ලේශකාමත් අයින් කරපු චිත්තක්ෂණයක පමණයි හිත කයේ පිට. නිසා එක චිත්තක්ෂණයක හෝ කාගෑරි හිත මම දැන් මෙතන කියන තැන පිහිටියා නම් ආස්වාද ප්‍රසවාසයේ පිහිටියා නම් ඒ වෙලාවේ යාට සතුටක් ඇති කර ගන්න පුළුවන්. මම සීලේ විතරක් නෙවෙයි මේ වෙනකොට ලෝකයක් වශයෙන් මම දැනගෙන හිටපු වස්තුකාම මේ මොහොතේ දැන් තියෙන්න බෑ. ඒ විතරක් නෙවෙයි වස්තුකාම් පිළිබඳව සංඥා ලේසය එහෙම නැත්නම් මතකය කියන ක්ලේශකාමක් නැහැ. දැන් මගේ හිතේ තියෙන්නේ අත්දැකිය හැකි, අත්විඳිය හැකි, ප්‍රත්‍යක්ෂණය කළ හැකි මේ ඉරියව්වේ. මම දැන් මෙතන. එහෙම නැත්නම් අත්දැකිය හැකි, අත්විඳිය හැකි, ප්‍රත්‍යක්ෂණය කළ හැකි ආස්වාසි. එහෙම ප්‍රස්වාසි. ඉතින් ඒ විදිහට අර රූපයක හිත බඳලා ඒක දිගින් දිගටම පවත්වන්න පුළුවන් නම් ඉන්න ඉරියව්වේ හෝ ආස්වාදයේ හෝ ප්‍රස්වාසයේ හෝ පිම්බීමේ හෝ ඇකිලීමේ හෝ සක්මන් කරන වමේ හෝ දකුණේ හෝ එහෙම නැත්නම් මේ සක්මන් කරන ඉරියව්වේ හරි ඒ තාක් ඒ යෝගාවචරයට සලකා බලන්න පුළුවන් කෙතෙක් දුරට චිත්තක්ෂණ කීයක් මම මේ වස්තුකාම ක්ලේශකාම අයින් කරලා රූපයක හිත බැඳුවාද කියලා. ආන්නේ මේක පිළිබඳව සූර භාවය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ Taman ඉදිරියෙන් තියාගත්ත ආලම්බනේ අරමුණේ නිමිත්තේ රූපේ හිත වැඩියෙන් පවතින පවතින සතිය සහ සමාධිය වැඩෙනවා. ආනේ විතර වැඩෙනකොට ඒ යෝගාවචරයට හිතා ගන්න අමාරුයි. නැත්නම් යෝගාවචරයා ලෑස්ති නෑ. එහෙම බලාන ඉන්නකොට මේ බලාන්නට ගත්ත අරමුණ ඉදිරියෙන් තියාගත්ත රූප කර්මස්ථානේ ක්‍රමයෙන් විපරිණාමයටපත් වෙන්න පටන් ගන්නවා. සමාධියට කැමැති කෙනා තමන්ගේ අරමුණු කළා වූ රූප කර්මස්ථානයේ නිමිති කළා වූ රූප කර්මස්ථානයේ ගෙවෙනකොට විශාල විශ්වෝපයකටපත් වෙනවා. මට මේ වස්තුකාම ක්ලේශකාම නැතිකරන්න උදව් කරපු මේ රූපය නිට්ටයයි ඒක සුඛයි ඒක සුභයි ඒක ආත්මය කියන අදහසෙන් තමයි ඒක අරමුණු කරන්නේ. ඒක නිමිති කරන්නේ. දැන් මේ නිමිත්තට හිත දාගත්තට පස්සේ මට ලොකු සමාධිමය ආඩම්බරයක් එනවා. ලොකු සමාධිමය ආඩ්‍ය ගතියක් එනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන් මේ පුද්ගලයා ඒ සමාධිය කොයිතාක් දුරට මම කියා ගන්නවද මගේ කියා ගන්නවද ආත්මය කියා ගන්නවද ඒ තරමටම ඒකට උදව් කළා වූ නිමිත්ත නිට්යයි සුඛයි සුබයි කියන විපල්ලාසයකට අනිවාර්යයෙන්ම වැටෙනවා. ඉතින් ඒක නිසා ඒ කෙනාට අමාරුයි මේ වස්තුකාමෙන් ක්ලේශකාමෙන් ගොඩ එන්න ගත්ත මේ වාංගුව මේ නිමිත්ත මේ අරමුණ මේ ආලම්බණය පොඩ්ඩක් හරි වෙනස් වෙනවා දකින්නකොට සම්පූර්ණ තිගැස්මක් ගැස්මක් කම්පනයක් චංචලයක් ප්‍රපංචනයක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ යෝගාවචරයට කවදාවත් ඒ තමන් අරමුණු කරන්න ගත්තා වූ නිමිති කරන්න ගත්තා වූ ඒ රූපයේ විපල්ලාශයක් වෙනසක් දරා ගන්න බැරි තත්ත්වයකටපත් මේක තමයි මේ සමා මේ භාවනා ලෝකේ තියෙන කර්මස්ථාන සුද්ධ කරනවා කියන්නේ ඔන්න ඕකට. මේ යෝගාවචරය කවදා හරි මේ ඉස්සරහට තියාගත්ත අරමුණ ගත්තේ කවස්තුකාම කෙලස් කාම දුරු කරන පමණයි. නමුත් නොබෝ වේලාවකින් මේ ඉදිරියෙන් තියාගත්ත රූප කර්මස්ථානයත් ගෙවෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් සූක්ෂම වෙන්න පටන් ගන්නවා. සියුම් වෙන්න පටන් ගන්නවා. විපරිණාමයකට යනවා. ඇතුව නැති තත්ත්වයටපත් වෙනවා. ඇති දේ නැති දෙයට යනවා. කියා ගන්න පුළුවන් තරම් බැරි දෙයට යනවා කියන එක යෝගාචර විශාල අභියෝගයක් වඩපත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ යෝගාචරය පුළුවන් තරම් ඒ නිමිත්ත අරමුණ ආලම්බණය අරස කරන පටන් ගන්නවා. මාගමාණික්‍යයක් අගෙන නාරජෙක් වා. එහෙම නැත්නම් ශක්විති රජකම රකින්න ශක්විති රජ කෙනෙක් වගේ අර නිමිත්ත යන්න දෙන්නේ නැතුව අරසා කරන්න පටන් අරගත්තාට පස්සේ ඒ යෝගාවචරයට විශාල වගකීමක් එහෙම නැත්නම් බේරන්න බැරි විසඳලා ගන්න බැරි අධිකරණයක් ඔලුවට එන්න පටන් ගන්නවා අර වස්තුකාම ක්ලේශකාම වගේම අරමුණට ඇති බන්ධනේ වැඩිකම නිසා තද අසහනයක් තද ආතතියක් එන්න පටන් ගන්නවා එයාට කියන්න කෙනෙකුත් නැහැ. දැන් මොකද හුඟක් හරියක් ඉන්නේ ලාභ සත්කාර වලට අහුවෙලා වස්තුකාමට ක්ලේශකාමට අහුවෙන මෝඩයෝ. එහෙම නැත්නම් ගොඩක් ඉන්නේ දුස්සීලයෝ. දැන් Taman ඒ වස්තුකාම ක්ලේශකාමට අහුවෙලත් නැහැ. ඒ ඒ ඒ තරගෙන් දිනලා ඉන්නේ. ඊට පස්සේ සීලය තරගයේ දිනලා ඉන්නේ. දැන් නමුත් මේ වස්තුකාම ක්ලේශකාම අයින් කරන්න අඩේට ගත්ත ආරම්භණයට ගත්ත නිමිත්තට ගත්ත මේ කර්මස්ථානයේ වෙනස් වීම දකිනකොට යට පුදුමාකාර වෙහසක් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ පුද්ගලයා සමාධිය උතුම් කළ සැලකුවාට මොකද? සමාධිය ඇති මං අනිත් අයට වැඩිය උසස් කියලා හිතුවට මොකද? මට වැඩිය අනික් අය පහත් කියලා හිතුවට මොකද? එයාගේ බඩ බොක්ක දනවා නිතරම මේ බලන අරමුණ දිගට තියෙන්නේ මේ අරමුණ වහා වෙනස් වෙනවානේ. ඉතින් ඒ පුද්ගලයා හිතනවා මේක මගේ සීලේ දෝෂයක්. මේක මගේ වෙන මොනවාට අඩපාඩුවක් කියලා හයියෙන් හුස්ම ගන්න පටන් අර ගන්නවා අර නිමිත්ත ගෙවෙන්න දෙන්නේ නැහැ එහෙම නැත්නම් අරමුණ නැති වෙනකොට හිත වංචනික වශයෙන් ඉන්දට වැටෙනවා එහෙම නැත්නම් අරමුණ ගෙවිගෙන යනකොට කම්මැලිකමකටපත් වෙනවා එහෙම නැත්නම් නීරසකමකටපත් වෙනවා අත්‍යලා හිතනවා මේ නීරසකම කම්මැලිකම භාවනාවට නීරසකම කම්මැලිකම ආයෙත් අරමුණ අලුත් ඇඩියා කර ගන්න ඕන කියලා විවිධාකාර ක්‍රම වලින් හොදෝත මඩේ දානවා. ආන්න මේ නිසා මේ යෝගාවචරයා ඒ නිමිත්ත විශේෂයි සමාධිය ඇති කරගන්නට ඉදිරියෙන් තියාගත්ත නිමිත්ත විශේෂයි පිහිටිය යුතු ආකාරය යොන්සුපංචකාරය එතැයි ඒ විශේෂ තිබිය යුතු සම්මා දිට්ඨිය ඒ කෙරේ තිබිසු සම්මා සංකප්පය දන්නේ නැති නිසා මේ නිමිත්ත තහවුරු කර ගැනීමට ගන්න ප්‍රයත්නය හරිම හාස්‍ය ජනකයි. ඒ වගේම සාහසිකයි. ඒ මනුස්සයාට දුමාකාර බයක් එන්න පටන් අර ගන්නවා මේ නිමිත්ත නැතිලා යනකොට. ඉතින් ඒ කෙනා ඒ නිමිත්ත තියනට වැඩිය හොඳයි නිමිත්ත නැති තැන කියන විපස්සනාව දන්නේ නැත්තම් නිමිත්ත තියෙනකොට කෙලස් තියෙනවා නිමිත්ත නැහැ කියන කෙලස් නැති බව සරුවච්චා උගන්විය දන්නේ නැත්තම් එයාට හැම වෙලාවෙම ඒ නිමිත්තේ විපරිණාමය ඒක ස්වභාවික දෙයක්. මේක පේන්නේ තමන්ට කරන අභියෝගයක් වශයෙන්. තමන්ට කරන තර්ජනයක් වශයෙන්. ඉතින් ඒ නිසා පුදුමාකාර මත්වීමකටපත් වෙනවා. මේ සමාධිය නිසා ඇති වෙන මේ මජ්ජති පමජ්ජති පමාදං ආපජ්ජති කියලා එයා සම අරමුණ තියෙනකන් භවනාව හරි සතිය හරි සමාධිය හරි කියලා ආඩම්බර වෙනවා. දැන් බල බල ඉඳදී දැක දැක දන දන සමාධිය මේ අරමුණ ගෙවෙන්න පටන් ගත්ත ගමන් ඕන්න හිත පෑරෙනවා. ඕන් හිත සැකයට එනවා. ආයෙ සරයක් හයියෙන් හුස්ම ගන්න හදනවා. ඉතින් මේ කටයුත්ත නිසා ස්වභාව ධර්මයේ තියෙනා වූ ඕනම රූප ධර්මයක තියෙන මේ රුප්පන ලුජ්ජන පලුජ්ජන ගතිය යෝගාවචරයට විරුද්ධව ආපු යුද ප්‍රකාශයක් වාගේ ගත්ත අරමුණ ඉස්තාවර කරගන්න. ගත්ත නිමිත්ත ස්ථාවර කරගන්න. ගත්ත සමාධිය ස්ථාවර කරගන්න. ගත්ත සතිය ස්ථාවර කරගන්න. පරදිනා සටනකට යොද ප්‍රකාශ කරන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ යෝගාවචරය පුදුමාකාර වෙහෙසකට පත් වෙනවා මේ සමාධිය නිෂ්ඨාව නිවෙන බව තේරුම් ගන්න නැති නිසා. ඉතින් ඒක නිසා යෝගාවචරයට සුත්තමේ ඥානය තියෙනවා නම් මොහි සමාධිය ගත්තේ ඊට ඉස්සරහට සීල සම්පදාවට උසස් නිසා මිසක් ආ සමාධිය කියන්නේ නිෂ්ඨාව නෙවෙයි. ශීල සම්පදාව ගත්තේ ඊට පල්ලෙහායින් තියෙන ලාභ සත්කාර සීලෝගයට වැඩිය ඕක උසස් නිසා. ආදි වශයෙන් මේ එකක් එකක් විසින් එකක් එකක් ප්‍රතිස්ථාපනය කරගෙන යන පාරක තවත් එක පුරුකක් විතරයි සමාධිය කියන්නේ. ඒක తాවකාලික දෙයක්. ඒක හරියට ශල්‍ය කර්මයක් කරන වෙලාවෙදී ලෙඩා සිහි නැති කරනවා වගේ වැඩක්. මොකද ශල්‍ය කර්මය කියන්නේ වෙනම දෙයක්. සියදා සිහි නැති කිරුවේ නැත්තම් ශල්‍ය කර්මය අමාරුයි. ඒ නිසා ශිල්පීය ක්‍රමයට හරියටම ක්‍රමයට ෆස්ට් ග්‍රේඩ් ද සෙකන්ඩ් ග්‍රේඩ් ද තර්ඩ් ග්‍රේඩ් ද කියලා ඉන්ජෙක්ෂන් එක දෙන්න ඕනේ ඇනස්තීෂියා එක දෙන්න ඕනේ ඔපරේෂන් එකේ හැටියට. ඉතින් හොඳටම පුංචි ඔපරේෂන් එකට සම්පූර්ණ ශරීරය ඇනස්තටයිස් කරන මට්ටමට ගියොත් එහෙම ගැලපෙන්නේ නැහැ. ඒ වගේම ලොකු ඔපරේෂන් එකට මේ තර්ඩ් ග්‍රේඩ් ඇනස්තීෂියා එකක් දීලා හරියන්නේ නැහැ. ඒ දෙක හරියට සම තම සම වුණාට පස්සේ ඒ ඇනස්තීෂියා කරපු ડોක්ටර් ඉන්න ඕනේ තියටර් එකේ. ඉතින් හදිසි වුණොත් ටිකක් වැඩි කරගන්න හරි කරා. ඊට පස්සේ ඔපරේෂන් දොස්තර වැඩ පටන් ගන්නවා. එහෙම නැත්නම් ඇනස්තීෂියා කරුවා කියලා ඔක්කොම අත් දෙක හොදන තියටර් එකෙන් එළියට ගියොත් එහෙම අර ලෙඩාට මොකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. නැගිටින්නේ ආයෙත් ලෙඩේටම තමයි. ආන්නේ වගේ තමයි අද භවනා ලෝකේ දිහා බලනකොට. ඊටම දුෂ්කරයි මේ සමාධිය කියන එක දුෂ්කරයි. ඒක කවුරක්වත් නැහැ බෑ කියන්නේ නරකයි. මොකද ඒක නිෂ්ඨාවට නිෂ්ඨාවක් කරගන්න දඟලන දැඟලිල්ලක් තමයි ਸਰවඥාන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සරලා මේ අෂ්ට සමාපත්තිපත් වෙච්ච කට්ටිය අපි තමයි බ්‍රාහ්මණයෝ කියලා කියාගෙන අපි තමයි මේ ලෝකයට ආර්ථිකය කියලා දෙන්නේ අපි තමයි ලෝකෙට පූජිතයෝ වෙන්නේ අපි තමයි දේශපාලනය කරන්නේ අපි තමයි රජුරණට අනුශාසනා කරන්නේ අපි තමයි සමාජ මට්ටමේ උසස්ම බ්‍රාහ්මණයෝ කියලා මේ සමාධිය ලෝකයා චම්පකරනද පන්ති ભેදයක් ඇතිකරනද කුල ભેදයක් ඇතිකරනද තන්නේ කර තුරුම්පුවක් යකදාවක් කරගෙන තිබුණා. සර්වචනාංශේ ලෝකේ පහළ වුණේ අන්න එහෙම ලෝකයකට. සර්වචනාංශේ මේ අයනු අයනු කියන දාවත් නෙවෙයි. මේක ඊට ඉස්සෙල්ලා සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් දැකලා මේ සමාධිය ප්‍රතික්ෂේප කරන්නේත් නෑ සරුවච්චන් වහන්සේ මේ සමාධිය නිෂ්ඨා වශයෙන් ගන්නෙත් නෑ ඒ නිසා මේ සමාධිය කියලා කියන්නේ සීලේ වගේම මේ ප්‍රතිස්ථාපනය කිරීමේ එක ජවනිකාවක් විතරයි. එක අවස්ථාවක් විතරයි. ඒ නිසා සමාධිය ප්‍රමාණේ සමාධි කෘත්‍ය සමාධියේ ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්න හැටි හරියට දන්න එකට සමත සම්මාදිට්ඨිය කියලා කියනවා. සමතේ පිළිබඳව සම්මාදිට්ඨිය. ඒකට එන්නේ ඉස්සෙල්ලා යා කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය හොඳට සූර වෙන්න සූර වෙලා සමතේ ඇති කරන්න. ඔක්කොටම හරියන්නේ සමතේ කියන්නේ ඔක්කොටම හරියන්නේ. හරි ගියට පස්සේ සමත සම්මාදිට්ඨිය ඇති කරගත්තේ නැත්නම් එයා සමාධියට වාලෙක් වෙනවා. බැල බත් බැලයක් බවටපත් වෙනවා. දරදී අදින්නෙක් බවටපත් වෙනවා. සමාධිය නැතිවු නිසාත බඳන හඬනවා. සමාධියම භාවනා කරගන්නවා. ඊට පස්සේ එයා හිතනවා ඒ සමාධිය ඇති කිරීමට උදව් කරන්නා වූ මේ නිමිත්ත තියෙනවානේ. අන්ත මේ අරමුණ ආලම්බනේ ඒකට දේවාල හදාගෙන වඳින්න පුදන්න පටන් ගන්නවා. ඒකනේ නිත්‍ය සංඥාවක් ඇති කරගන්න. සස්සත දිට්ඨියට වැටෙනවා. ඒ නිසා අපි සම්පූර්ණ අටුවාව අරගෙන බැලුවොත් අපේ සම්පූර්ණ අභිධර්ම විග්‍රහය අරගෙන බැලුවොත් උන පටලවිල්ල හොඳට පේනවා. ඒකෙන් මේ ස්ථිරතර ආගමක් ඇති කරලා සංවිධානයක් ඇති කරලා බුද්ධ ධර්මයේ බුද්ධ ආගමක් බවට පත්කරනද බුදුම කසකැවිල්ලක් කසකම්. ඒකල ලෝකයාට කියනවා මේ බුද්ධ ආගම රකින්න එක තමයි ප්‍රධානම දේ. උඹලා නිවන් දකින්න එක පස්සට දාපල්ලා. ආගම රකින්න ඕන. ජාතිය රකින්න ඕන කියලා මේ කුරුස යුද්ධයක් වාගේ බුද්ධ ආගම ඇතුළත මේ මූල ධර්මවාදයක් ඇති කරගෙන දඟලන්නේ මේ ආගම කියලා ඇති කරගත්ත මේ සංඥාව. නිමිත්තක් අල්ලාගෙන සිංහල බෞද්ධයයි කියලා පුදුමාකාර හටනක් කරනවා. මේක යෝගාවචරයට බිඳගෙන යන්න බැරි තාපයක්. මේක පිළිබඳව ගොඩාක් ඒ යෝගාවචරයට රිදෙන්න කැක් කකියන්න හිත නැත්නම් හිත වදින්න පටන් අරගන්නේ ලාභ සත්කාරයක් පොන වෙලාවකට වඩා සීලේ හරහා යනකටත් වඩා සමාධියාවට පස්සේ එයාට මේ මේ මිත්‍යා දෘෂ්ටිය වටලවන්න තියෙන අවස්ථාව බොහෝම මොකද්ද කියන්නේ ඒකට සංවේදී බවටපත් වෙනවා. ඒ ඒ යෝගාවචරය සීලුදී අතට ගන්නවා. දැන් මම මට සීලයක් තියෙනවා මට ලාභ සත්කාරයක් තියෙනවා මට සමාධියක් තියෙනවා කියලා විහිං පනවගෙන අර මිත්‍යා දෘෂ්ටි පැත්තට ගියොත් එහෙම ඒක බුදු කෙනෙක් ආවත් ගලවන්න බෑ ඒකයි දේවදත්තට වෙච්ච සංගතිය බුදුහාමුදුරන්ටවත් ගලවන්න බෑ ඒක නිසා අර ලාභ සත්කාර વિશે ඉන්නකොට නම් බුදුහාමුදුරෝ ඊටි ප්‍රාතිහාර්ය පාලා හරි ගොඩ ගන්න ඉඩ තියෙනවා සීලේ නැත්තම් ඒකවත් කතා කරලා කියලා දෙන්න පුළුවන් ඔය ඔය සීල්පද නැතුව කරන්න බෑ කියලා. නමුත් සමාධියට ගිහිල්ලා පටලවා ගත්තොත් නැත්තම් මිත්‍යා දෘෂ්ටි ගත්තොත් එහෙම නැත්නම් ඒක අයෝනිසමස්කාරට දාගත්තොත් බුදුචාන් වහන්සේවත් අත තියන්න යන්නේ ඒ තරම්ම අසාධ්‍ය ලෙඩක් වඩපත් වෙනවා. ඒ නිසා එතෙන්ට යන කෙනා දැනගෙන යන්න ඕනේ. දැන් මම 120 කරන්ට් එක නෙවෙයි අත ගන්න 230 නෙවෙයි කතා කරන්නේ 33000 නෙවෙයි 66000 නැත්නම් එක්සස් විසිද්ධ අල්ලන්න හදන්නේ. ඒ නිසා මේක දන්නේ නැතුව අත තිබ්බොත් වැදුනොත් ආයෙකින් ආදාහණය කරන්න දෙයක් නැහැ. අත තියෙනකොටම ආදාහණය සිද්ධ වෙනවා. දෙසියතිය වැදුනොත් නම් කරන්ට් වැදුනායි කියලා මිනිහ පුච්චන්න සිද්ධ වෙනවා. ආදාහණයක් කරන්න වෙනවා. නමුත් 66000 126000 වැදුනොත් ආදාහණය කරන්න දෙයක් නැහැ. ඒක නිසා වම තින්නම් අල්ලන්න එපා සාසන. අල්ලනවා නම් දෝතිම්ම අල්ලන්න මේ කොහෙද යන්නේ කියලා දැනගන්න. ඒ නිසා ඒකට තියෙන හොඳම නිදර්ශනේ සන්තෝෂ වෙන්න ඕන ස්තුතිවන්ත වෙන්න ඕන දේවදත්තට. ඒ තරම් සියල්ලම සාර්ථක වෙලා බුදුචාන් වහන්සේ විරුද්ධ යුද ප්‍රකාශ කරා. මට මම ගන්නවා ඔබ වහන්සේගේම ශ්‍රාවකෝ ටික මායනගර ගන්න. ඒ ගන්නෙ මොකටද? සමාධි නිකාන්තිය හරහා. මම පෙන්නනකොට සමාධිය ඇති කරන්න ඇති. මෙන්න සමාධිය ගත්තාම මම ඉද්ධි ප්‍රාතිහාර පාන ඇති. මට පොඩි කට්ටිය නෙවෙයි රජුන් බව වටන්න පුළුවන් කියනකොට බුදුහාමුදුරුවෝ ගාව සාරිපුත්තු සාංශිකා පැවිදිච්ච 500ක් මේ දේවදත්තගේ අඬට ඒ පැත්තට ගියා. මේ බුදුහාමුදුරෝ ජීවමානව ධර්මානව ශාසනය කරගෙන යන කාලේ. ඉතින් අද කාලේකේම ආවොත් අද කාලේකේ වගේ ඒ ප්‍රාත්‍යහාරය පාන්න පටන් අරගත්තොත් ඒ මේ වැසියක් පිටිපස්සේ යන කිරි බොන එළ හරප්පැටියෙක් වගේ සියල්ලම පිටිපස්සේ ඇදිලා යනවා. ඉතින් ඒක පෙන්වන්න තමයි සරුවචනාංශ මේ දේවදත්ත කඩාගෙන ගිය වෙලාවේදී මතක් කරලා කියන්නේ භ්‍රමචර්ය කර පෙළඹිච්ච කෙනෙක්. මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් ගෙවම් කරන්න ඕනයි කියලා සම්‍යක් සංකල්පනාවක් ඇති වෙච්ච කෙනෙක්. බුද්ධ ශාසනයක් ඉදිරිපත් වෙච්ච කෙනෙක්. ඉදිරිපත් කරගත්ත කෙනෙක්. ඒ ශාසනයේ පැවිදි වෙච්ච කෙනෙක්. පැවිදි වෙලා ශීල සමාධි ප්‍රඥා වඩන කෙනෙක්. පුංචි අවස්ථාවක් නෙවෙයිනේ පුංචි ප්‍රස්තාවක් නෙවෙයිනේ. ඒ කරලත් ඉවරලා 100න් කී දෙනාටද සීලය පිළිබඳව දෙදක් ඇති කරන්න පුළුවන් මේ කෙනා ඒකත් කරගෙන. ඒ සීලය ඇති කරගත්ත කට්ටියගේ 100ට කීයකද මේ රූප කර්මස්ථානක හිත බන්දලා තියාගන්න පුළුවන්. මෙයාට ඒකත් පුළුවන් වෙලා ඒත් මිත්‍යා දෘෂ්ටි. ඒත් අයොන්සුමචිකාර. ඒත් මිච්ඡා සංකප්පණං ඉන් පල්ලෙහා ඉන්න කෙනෙකුට කොච්චර මිත්‍යා දිට්ඨි තියෙන්න පුළුවන්ද? මිත්‍යා සංකප්ප තියෙන්න පුළුවන්ද? මිත්‍යා සංකප්ප අයෝසුමස්කාර තියෙන්න පුළුවන්ද කියන එක බුදු ඇහැකට මිසක් තේරෙන්නේ නැහැ. නමුත් ලංකාවේ උපැන්න සාහිත්‍යයේ බෞද්ධයි කියපු කියලා කොටුවේ ලියලා තියෙන ඔක්කොමලා හිතනවා මේ අන්‍යාගමිකව තමයි මිච්ඡා දිට්ඨික අපි නම් බුද්ධියෙන්ම සම්මා දිට්ඨිය. අපි මේ උප්පත්තියෙන්ම අපිට සම්මා දිට්ඨිකයි කියලා හයියෙන් කතා කරන ලෝකයට වලේලා අපේ කඩේට බඩු ගන්න අපි ළඟ තියෙන සම්මා දිට්ඨි පොළොවේ ගා විකුණන්න. ඉතින් ඒ මිනිස්සුયો කරන මේ කටේ තියෙන හරිවන්දන් පුරාපල්ලෙන් බහින මේ කතාවල් බුදුහාමුදුරු එහෙම දැක්කනම් දකින්න නැති වෙන තමයි දේවදත්ත මෙච්චර අනාගත වෙලාවේ ජීවිච්ච සංසිද්ධි ඉතිහාසගත කරලා පෙන්ලා දීලා තියෙන්නේ. ඕම් බලාපල මෙතෙන්ට ඇවිල්ලත් මේ සමාධිය ඇති කරගනත් ලෝකයට පෙන්වන්න බලන් ඉරිදි ප්‍රාතිහාරය කරලා ඉවර වෙලා මට තාම තියෙන මිච්ඡාදිට්ඨි. මට තාම තියෙන මිච්ඡා සංකල්ප. මට තියෙන තාම අයෝනිසෝ මනසිකාර ඒ නිසා මේ මිනිසයා Tamanටම මෙහෙම කියන්න පුළුවන්. වටිනා ශාසනයක් හම්බෙච්ච ලාවේ අපාය අඩියටම යන්න තරම් කරුණු හදාගත්තා. ශාසනය නොතිබුණා නම් දේවදත්ත මෙච්චර පව් කරගන්නේ නැහැ. ශාසනය මේ තරම්ම සජීවී නිසා නෛර්යානික නිසා ඒක පටලවා ගත්තට පස්සේ අනික් කාටවත් කරන්න බැරි අකුසල කර්මයක් කරගන්න පුළුවන්. ඒක නිසා අපි මේ සෙල්ලම් ගමනක් යනවා නෙවෙයි. තබන තබන පියවරේ අත්ත බිඳේ පය බුරුලින් තබාවරෙන් කියනා වගේ අඩියක් තියෙනකොට හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ. මේක මේ අන්ත දෙකට යන්නේ නැතුව මැදමාවතට යන්නේ. ඉතින් මේක මේ සමාජ ධර්මයක් විදිහට දේවදත්තර වෙච්ච સંદર્ભයේ සංකල්පයත් එක්කම වගේ විපස්සනාව ගැන කතා කරනකොට මතක් කරනවා යම් කිසි කෙනෙක් ඒ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි මට්ටමට ආවට පස්සේ මේ දෘෂ්ටිය විසුද්ධියක් බවටපත් කරන්න. ඒ නැත්නම් දෘෂ්ටි පිරිසුදු බවටපත් කරන්න. පෙන්ලා දීලා තියෙන්නේ එයාට භාවනාදී මතුවෙන්න එයා බලාපොරොත්තු වෙන්නා වූ සියලුම සම්පත්‍ති ටික එයාට පෙන්වලා දීලා බලනවා කොච්චරක් කනා ගන්නවද කියලා. කොච්චරක් කනවද කියලා කෑවොත් ඔය සමාධියෙන් වැඩනවා. ඒ නිසා දුවට භාවනා කරන එක්කනට ඒ හම්බ වෙන විදර්ශනා උපක්ලේශ ටික හරියට නිකන් බොරු වලවල් ටිකක් ඒක නිසා ධිට්ඨි විසුද්ධි අවස්ථාවේදී ආට මාර්ගය අමාර්ගය දෙක පෙන්ෙන්න ඉස්සර වෙලා තමන් ඉල්ලන ටික ඔක්කොම දීලා බලනවා. කෑදරය ඔක්කොම කාලා ඉස්මෘත් වෙලා මැරලා යනවා. ප්‍රමාණය දැනගෙන කණේ කන දැනගන්නවා මෙතෙන්ට එනකොට මෙහෙම තියෙනවා මේ ඇමක් එහෙම නැත්නම් බිලියක් ඒ බිලිය කනකොට ඇම ගස ගන්න නැතුව කාපන්. gediya පිටින් කණ්ඩ යන්න එපා කියලා අපේ තේරවාද ක්‍රමයට විසුද්ධි මාර්ගය ලියපු බුද්ධකථාචාර්යන් වහන්සේ ඒ දස උපක්ලේශ පෙන්ලා දීලා තියෙනවා. ඕපාස ඥාන පීති පස්සද්ධිය ආදි වශයෙන් තමයි බලාපොරොත්තු වෙන්නා වූ ඒ ආලෝකය පහළ වෙන්න පටන් ගන්නවා. ඉතින් ආලෝකය පහළ වෙනකොට ඒ බුද්ධිලා හොඳටම අත්දකින්නවා, අත්විඳිනවා මේ ආලෝකය ඉරේලියෙන් ආප එකක් නෙවෙයි. භාවනාදී හිත පිසිදු වීමෙන්ම ආප එකක්. ඉතින් මේ පුද්ගලයා මේ ආලෝකය පිළිබඳව මිච්ඡා සංකල්පයට වැටුනොත් ඒ ආලෝකයට හිත බඳිනවා එතෙන්ට එන්න උදව් වෙච්චි ආනපනය අමතක කරනවා. ඉරියව බැලිල්ල වගේ දේවල් අමතක කරලා ඉතින් ආලෝකයේ දිගේම යන්න පටන් අරගත්තට පස්සේ කරකොල අතහැරලා දානවා. තිබුණු ආලෝකයක් නැති වෙනවා ආනාපානයක් නැති වෙනවා චිත්ත පීඩාවක් ඇවිල්ලා සතියක් නැතුව සමාධියක් නැතුව වැඩ. ඒක නිසා මේ ආලෝකයේ ලැබුණට නැත්නම් ආලෝක ඉස්සරහට මතුණාට මේක පොඩි පරීක්ෂාවක් විතරයි මේ මිනිස්සයා gediya පිටින්ම කනවද කියලා බලන්න. එහෙම නැත්නම් ඉහළ ඉහළ උසස් වීම දෙන්න දෙන පුංචි පරීක්ෂණයක් විතරයි මේක නෙවෙයි නිවන කියන්නේ. ආලෝකයක් නෙවෙයි නිවන කියන්නේ. නිවනට යන්න නම් මේ ආලෝකයේ තියෙද්දිම අරමුණ බලන්න ඉගෙන ගන්න. ඉරියව බලන්න ඉගෙන ගන්න. ඉතින් ඊටත් ඉස්සෙල්ලා ඕනේ යෝගාවචරයට මේ ශබ්ද තියෙද්දි අරමුණ බලන්න ඉගෙන ගන්න. වේදනා තියෙද්දි අරමුණ බලන්න ඉගෙන ගන්න. හිතවිලි චේතිත් ඒ අරමුණු බලන්න ඉගෙන ගන්න. ඒ ඒ ඒ කඩේම පැන්නට පස්සේ තමයි යාට මේ ආලෝක පෙන්න. ඊට පස්සේ අර සද්ද වේදනා හිතවිලිමද යන්තම් ජාම බේරගෙන භාවනා කඩා ගන්න නැතුව නිචපතා භාවනා කරන යන කෙනාට ආලෝකේ දීපු ගමන් හරිටත් වැඩි එක්මන්ට අමාරු වෙනවා. අනිවාර්යයෙන්ම හිතනවා මම අර ඉස්සලා ඉස්සලා කඩේම පරීක්ෂණ මේ පාස් වෙච්ච නිසා මට හම්බෙච්ච බෝනස් එකක් තමයි මේක. අනික් අයටත් හොරෙන් තනියෙන් බුද්ධ විඳින පටන් ගන්නවා. කමඨහං සුද්ධ කරනකොට කියන්නේත් නැහැ. ඉතින් අපි ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා යම් කිසි කෙනෙකුට එහෙම භාවනා කරනට ආලෝකයක් හම්බෙලා ගුරුවරයා කිව්වොත් එහෙම ඕක එච්චරම ගණන් ගන්න දෙයක් නෙවෙයි. ඔක භාවනාදී හම්බෙන දෙයක්. පුළුවන් නම් ඒ ආලෝකයේ තියෙද්දි අර අරමුණත් එක්ක හිත පවත්ලා ඊයවත් එක්ක හිත පවත්ලා සතිය කඩා ගන්න නැතුව ඉන්න පුළුවන් නම් කියනකොට මේ යෝගාවචර හිතනවලු අනිවාර්යයෙන් මගේ ගුරුවරට කවදාකවත් ආලෝකය ලැබෙලා නෙමෙයි මට ලැබිච්ච තීරිසියාවට තමයි මේ මේක පුංචි කරලා සලකන්නේ. ඒ නිසා ඒ ගුරුවරට ඇතැල්ල වෙන කෙනෙක් ගාවට ගිහිල්ලා කියනවා මම අරත් එක භාවනා කරලා එයාට භාවනා තේරෙන්නේ අපා මට මෙහිම ආලෝකයක් හම්බුණා අනේ හොඳයි කියන්නකෝ. සන්තෝෂ වෙන්නකෝ. ඉතින් ඒ ගුරුවරට කිව්වොත් හැබැයි හැබැයි තමයි ආලෝකයක් ආවනා ඉතින් ලොකු දෙයක් කියලා අර ගුරුවරට පහත් කළා සලකලා මේ ගුරුවරයා ඉස්සරන් තියන ගුරුයි ගෝලයා දෙන්නම මාතු වැටෙනවා. අද තියෙන පරිසරය දිහා බලනකොට භාවනා පරිසරය දිහා බලනකොට කොහෙන් හරි යෝගාවචරෝ ටිකක් එකතු කර ගන්න ඕනකම නිසා මේ ගුරුවරු කරන වැඩපිළිවෙල දිහා බලනකොට ඒ ගෝලයින්ට පුළුවන් ගුරුවරු දැපෙන දමා ගන්න මේ මගේ පුංචි දේවල් අල්ලගන්න. නමුත් විපස්සනාවට යන කෙනා, ගහේ හරේ හොයාන යන කෙනා, අධි කුසලයේ දන්න එකන දන්නවා මේ වගේ සීනි ගෝල ගොඩාක් ඉතරට හම්බ වෙනවා. මේ වගේ හැමවල් ගොඩක් හම්බ වෙනවා. බොරුවල්වල් ගොඩක් අහු වෙනවා. මෙවුවේදී Taman බලාපොරොත්තු වෙනාවේ නිවනේ තියෙන ගැඹිරත්වය ධර්මයේ තියෙන නෛර්යානිකත්වය බුදු කෙනෙක්ගේ තියෙන ගැඹිරත්වයේ තේරුම් අරගෙන මේ ලාමක පුංචි දේවල් වලට අහු නොවෙන්න අම්මා කෙනෙක් කිව්වට දරුවෙක් පිළිගන්නේ මේ කතාව. ගුරුවරයෙක් කිව්වට ගෝලෙක් පිළිගන්නේ මේ කතාව. බුදුරජාණන් වහන්සේ කිව්වට ගෝලෙ පිළිගන්නෙත් නෑ මේ කතාව. පිළිගන්නේ පස්චිම භවික පිඤ්ඤති කෙනා විතරයි. එයාට තේරෙන පටන් අර ගන්නවා මේ ගුරුනාච මට ඊර්ෂ්‍යාවට කියනවා නෙවෙයි. මේ තව ඉස්සරහට යන්න නම් මම පුංචි පුංචි දේවල් කැප කරන්න ඕනේ. මෙතෙක් කල සද්දතියෙදි භාවනා කරලා පුරුදු කරලා තියෙන ලොකු කැපකිරීමක් ඒක. වේදනාතියෙදි අරමුණ දැකලා කැප කරලා තියෙනවා. හිතවිලිතියෙදි පාවනෝදී කැප කරලා තියෙනවා. ඉතින් එහෙම කැප කරාට පස්සේ ලැබෙන අතවාසියක් වශයෙන් තමයි යෝභාෂය ලැබෙන්නේ. ප්‍රීතිය ලැබෙන්නේ. සුඛය ලැබෙන්නේ. පසතිය ලැබෙන්නේ. කඩන්න බැරි සතියක් ලැබෙන්නේ. පුදුමකාරී වශීපක් ලැබෙන්නේ. ඒ වගේම වීරියක් දිවා රාත්‍රී වැඩ කරන්න පුළුවන් දේවල් ලැබෙන. මේ ඔක්කොම යෝගාවචර හිතනවා මට බුද්ධියට හින්න වෙලයි කියලා. ඒ නිසා මේ යෝගාවචර ඒකේ කොච්චර ආස්වාද කරනවද කියනවනම් කොච්චර මත් වෙනවද කියලා කියනවනම් කොච්චර පක්ලේශයක් කරගන්නවද කියනවනම් ඒව ලැබිච්ච වහාම තමන්ගේ අරමුණ අමතක කරන්න තරම් ඉරියව්ව අමතක කරන්න තරම් අරක දිගේ දිගට යන්න තරම් ඒ යෝගාවචරය තුල කෑදරකම තෘෂ්ණාව මාන්නේ නෑ මමයි මේක ලැබුවේ කියන අදහස තියෙනවා ඉතින් එහෙම නැති කිසිම කෙනෙක් ලෝකේ නැහැ අනිවාර්යයෙන් මේක තියෙන ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ඇත්තන්ට මේ උගුලේ අහුවෙන්නේ නැති වෙන්න මේ බිලිය කන්න නැතුව රසමසවල විතරක් කණ්ඩ මොන්න තරම් සියුමට බණ කියන්න ඕනද කියලා බලන්න. මොන්න තරම් හරියටම කාරණාව කියලා දෙන්න ඕනද කියලා. ඉතින් මේ කාරණාව තාම භාවනා පටන් ගන්න තියෙනකොට කතා කරලා වැඩක් නැහැ. මම සීලයක් කරා ගන්න බැරි කන කතා කරලා වැඩක් නැහැ. මෙතෙන්ට එනකම්ම ਸਰවචනාංශේ එයා ගෙනල්ලා ගෙනල්ලා ගෙනල්ලා ඉතින් කිට්ටු කරනකොට කියනවා මෙන්න මේ වගේ ලකුණු වගේ ඇතියි. ඔයාලට අහුවෙන්න එපා. ඕක මේ මායාවේ උගුල් ටිකක්. බොරු නම් නෙවෙයි. ඒක අනිවාර්යයෙන්ම උපයෝග දෙයක්. නමුත් ඒකම ඇමක් වෙන්න ඉඩ තියෙනවා. බිලියක් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේක ගස්ස ගන්න නැතුව ඒකටට යන්න නම් ධර්ම ගැඹිරත්වය වටහා ගන්න. අපි යන ගමනේ නිවනක තියෙන ගැඹුර ඒකේ තියෙන නෛර්යානිකත්වය තේරුම් ගන්න නැතුව මේක අහම්බෙන් වෙයි. එහෙනම් කාගරි ෆේවර් එකට හම් වෙයි. එහෙනම් වෙන පින් කරලා මේ පින අර පිටින් මේ පිටින් මාරු කරන්න පුළුවන් වෙයි කියලා කද්දාවත් නැහැ. මේක අනිවාර්යයෙන්ම ඊට අදාළ කැපකිරීම කරලා ඒ අදාළ මේරිච්ච ගතිය ඇති කරගෙන ඒ දුර්ග මාර්ගය දැකලා හරහා ගිය කෙනෙකුට විතරක් දෘෂ්ටි පිරිසුදු වීම සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපි කොච්චර බුද්ධහම කියලා උපෙන ධාතකේ ලියලා තිබ්බත් අපි කොච්චර මිත්‍යා දෘෂ්ටිකයන්ට සම්මා දෘෂ්ටි වරෙල්ලයි කියලා අඳුර පෑවත් අපේ තියෙන මිත්‍යා දෘෂ්ටිය තේරෙන්න හම් වෙන පළවෙනිම කඩේම් පරීක්ෂණය තමයි මේ ditthi visuddhiදී හම් වෙන මේ උපක්ලේශ 10. ඒ උපක්ලේශ 10 විසුද්ධි මාර්ගයේ බොහොම ලස්සනට විස්තර කරලා තියෙනවා ඒක කියවන්න වටිනවා. නමුත් මෙතෙන්දි මම කැමැති මතක් කරන්න මේ උපක්ලේශ 10 රූප සම්බන්ධයෙන් 10යි වේදනා සම්බන්ධයෙන් 10යි සංඥා සම්බන්ධයෙන් 10යි සංස්කාර සම්බන්ධයෙන් 10යි විඥාන සම්බන්ධයෙන් 10යි කියලා 50කට කඩලා පෙන්නනවා මහායාන සූත්‍රවල. ඒකේ රූප වේදනා දෙක තමයි නැත්නම් රූපේ තමන්ගෙන් ගිලිහගෙන එනකොට එහෙම නැත්නම් වේදනාවලින් තමන් අදුක්කම සුඛ වේදනා වගේ එනකොට මේ විචස්නා උපක්ලේශය ඇවිල්ලා ඒ යෝගාවචරයට උලීලි පාන හැටි, උප්පණ්ඩණය කරන හැටි, විහිළු කරන හැටි, අවට්ටන්න හදන හැටි තමයි ගොඩක් වෙලාවට මේ විසුද්ධි මාර්ගයේ තඳහන් වෙලා තියෙන දස උපක්කේ සඳහන් වෙලා තියෙනවා. නමුත් මහායාන පොත්වල ඒ වගේ 50ක් පෙන්නනවා මේ ගමනේදී මගදී හම්බෙන යක්කු 50 දෙනෙක් කියලා. ඒ 50 ඉතාමත් විචිත්‍ර කොටස සඳහන් වෙලා තියෙන සංඥා විපල්ලාසය එන තැන. රූප වේදනා දෙක සාමාන්‍ය තොක කල පෙන්වන්න පුළුවන්. සංඥා විපල්ලාසාවට පස්සේ මෙහා පුදුමාකාර විදිහට ගුඪ ධර්මයි, গুপ্ত ධර්මයි, ඒ ලෝකෙ තියෙන මැජික් මේකත් එක්ක පටලවා ගත්තට පස්සේ ඒ මිනිස්සයා ඇම ගිලපු මාළුවෙක් වගේ ඕනේ වෙලාවක වතුරේ මුලට ඇදලා ගන්න පුළුවන් ගත්ත ගමන් ගැහෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ සංඥා විපල්ලාස පිළිබඳව ඒ කියලා තියෙන විස්තර බලනකොට පේන්න පටන් ගන්න තියෙනවා මේ අපේ ශාසන ඉතිහාසයේ බුද්ධ ධර්මයේ ස්වර්ණමය යුගයේ තියෙන කාලේ උගව දෙනෙක් අතර ඒක සාමාන්‍ය කතාවක් වශයෙන් තිබිලා තියෙනවා භාවනා කරනකොට මේ වගේ සංඥා විපල්ලාස සිද්ධ වෙනවා අනිත්‍යයේ නිත්‍ය සංඥාව ගන්නවා අසුභේ සුභ සංඥාව ගන්නවා දුක්ඛේ සුඛ සංඥාව ගන්නවා ආත්මේ අනාත්මේ ආත්ම සංඥාව ගන්නවා ඒ නිසා අපි මේ එවැනි අනිත්‍ය නිත්‍ය සංඥාව අරගෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරන වචන ප්‍රමාණය කරන ක්‍රියා ප්‍රමාණය හිතන හිචිලි ප්‍රමාණය කියලා බලා දැනගත්තොත් අපිට කොච්චර ප්‍රයත්න කරන්න වෙයිද අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් පිළිගන්න විපල්ලාසනති සංඥාවක් ඇති කරගන්න. සුඛ වශයෙන් මේ බාහිර අරගෙන තියෙන දේ සාකල්යම පවතින දුක්ඛ ස්වභාවය චාටු කතාවෙන් තොරව අනුන් රැවට්ටිල්ලෙන් තොරව ඇති හැටියට පොත්ත ලියලා බලා ගන්න අපිට කායික ක්‍රියා වාචසික ක්‍රියාවල කොච්චරක් හැසිරීමක් ඇති කරන්න වෙයිද ඒ වගේම මේ අසුබහේ අසුබ සංඥාව ගන්නව වෙනුවට මේ ව්‍යාපාර ලෝකයේ මේ වෙනද ප්‍රචාර ලෝකයේ අසුබය සුබේ වශයෙන් පෙන්නලා මේ මානවයා පරිභෝගිකත්වයට ඇදලා දාලා තියෙන හැටි. සුඛෝපභෝගීත්වයට ඇදලා දාලා තියෙන හැටි බලනකොට එකම බෝඩකම, එකම තකතිරුකම රට රටවල් හරහා අවුරුදු ගණන් හරහා එක දිගටම මේක කණ්ඩ අපි ළඟ කොච්චර සංඥා විපල්ලාස තියෙනවද? එකම බොරුව හොඳටම දන්න බොරුව කියලා. ඒ සියතිත් පෙන්ලා එකම කරනවා. ඒ නිසා මේ බව දන්න ප්‍රධාන බහු ජාතික සමාගම් එහෙම නැත්නම් মালටි බිලියන් කම්පැනිස් මෙව පුදුමාකාර ලස්සනට තේරුම් අරගෙන මේ සංඥා විපල්ලාස හරහා මේ මානවය මෙහෙවන හැටි දිහා බලනකොට සරුවචාන්සේ කිසි දවසක කිසි කෙනෙකුට යුද ප්‍රකාශ කරන්නේ මතක් කරලා කියනවා භාවනා කරන කෙනාට පුතේ උඹ බේරියන් ජුවේ උඹ බේරියන් ඔතන තියෙන්නේ සංඥාවේ පල්ලාසයක්. ඒක නිසා හොඳට භාවනා කරනකොට භාවනාවේදී ඇතිවෙන මේ රූප සංඥාමත් වෙනකොට තමන්ට හොඳට අරමුණ තැම්පත් වෙගෙන යනකොට විවිධ ආකාර ලස්සන රූප පේන්න පටන් ගන්නවා. නානා ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. ගන්ධ රස දැනෙන්න පටන් ගන්නවා. කය පහසු වෙන්න පටන් ගන්නවා. මේ ඔක්කොම මනෝපුබ්බංගම දෙයක් විදිහට මනෝමය දෙයක් විදිහට මනෝසෙට්ට දෙයක් විදිහට මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා මේක පිළිබඳ හරියට දැනගෙන කටයුතු කරනවා නම් භාවනාදී ලැබෙන මේ සංඥා ටික දැකලා මේක මේ මට විතරක් හම්බෙච්ච වෙන් කරලා හම්බෙච්ච සබාසිතනයක් නෙවෙයි මේ මනෝ විකාරයක් මේක මනෝමය දෙයක් කියලා දන්නවනම් එයාට තේරෙන්න පටන් ගන්නවා භාවනාවේදී තමන්ගේ සිතලුවක් සහ සත්‍ය දෙක අතර අඩහීනකටපත් වෙච්ච කෙනෙක් වගේ බාගෙට බීපු මිනිසෙක් වගේ මේ කරන විකාරය දිහා බලනකොට මේ මනෝ විකාරයක්ද සත්‍යයක්ද කියන දේ කවදාකවත් නිශ්චය කරන්න බෑ ඕනෙම සත්‍යක් මනෝ විකාරයක් වෙන්න පුළුවන් ඕනෙම මනෝ විකාරයක් සත්‍යක් කරගන්න පුළුවන් එහෙම දේ ඉන්න කරන දකින්නකොට ඒක පිළිබඳ ලක්ෂ කෝටි වාරයක් දකින්නකොට ඒ කෙනාට තේරෙනවා රූප සංඥාවේ විතරක් නෙවෙයි මේ විකාර කරන ස්වරූපේ තියෙන්නේ. සංඥාවේ බල තියෙන්නේ. රූපෙත් තියෙනවා. අපිට ඉස්සරහා තියෙන වස්තුව පේනවා. පේන දේ තියෙනවා, තියෙන දේ පේනවා කියන સંદર્ભය උඩ තමයි භෞතික විද්‍යාව දුවන්නේ. නමුත් භෞතික විද්‍යාවම අද ඔප්පු කරලා පෙන්නලා තියෙනවා තියෙන පේන දේ එතන නැත. ඔය පේන්නේ නැති දෙයක් කිය. තියෙන දේ පේනවනම් පේන දේ තියෙනවනම් හීනේදී මොකටද බය වෙන්නේ? තියෙන දේ පේනවනම් පේන දේ තියෙනවනම් මොකද මිරිඟුවට මුවා පිටිපස්සේ දුවන්නේ තියෙන්නේ වෙන මොකද්ද පේන්නේ වෙන මොකක්ද ඒ නිසා යම් දවසක යෝගාවචරය රූප සංඥාව පිළිබඳව සංඥාවේ පල්ලාසේ පොත්ත කලවලා බැලුවොත් මේ රූපය කියලා පෙන්වන එකේ අපි කොච්චරක් මවාගත්ත ඇඳගත්ත රවට්ටගත්ත තමන්ගේ පිටකසාගත්ත දර්ශනයකද අපි ඉන්නේ කියලා කල්පනා වෙන්න වෙන්න පේනවා පිටිස වැඩි වෙන්න වැඩි වෙන්න විපල්ලාසෙ වැඩි. සමාජික ජීවිතයට ගිය ගමන් විපල්ලාස නැතුව ජීවත් වෙන්න බෑ. ඒක නිසා තේරෙන පටන් ගන්නවා දැන් මට භයානක වූ ලෙඩක් හැදිලා තියෙන්නේ. මේක අනික් අයට බෝ නොවෙන්න නම් හොඳම දේ ඉස්සර කාලේ තිබුණා ලාදු රෝගේ භයානක රෝග හැදිච්චා මිනිස්සු කැලාවදිනවා. තනි වෙලා පොඩ්ඩක් ඉන්නේ. තනි වෙලා බලන්න ඉතන කාටත් කතා නොකර මේ දැකපු දේ ආයතනයක් අත ගාලා බලලා ආයතනයක් අත ගාලා බලලා ආයතනයක් අත ගාලා බලලා ඇත්තටම මේක තියෙනවද නැත්නම් මේ තියෙනවා කියන සංඥාව බැලුවොත් තියෙනවා නැහැ කියන සංඥාව බැලුවොත් නැහැ කියලා මේකේ අද්‍රව්‍යෙන් ද්‍රව්‍යයක් ලැබීම සහ ද්‍රව්‍යෙන් අද්‍රව්‍යම වීම කියන එක ඕනම චිත්තක්ෂණයක වෙන්න පුළුවන්. මේ බල බලා හිටපුවානපනේ මේ දැන් නැහැ. මේ ආස්වාදයේ හොඳට බලනකොට ඒක සම්පූර්ණයෙන්ම ගෙවිලා නැත්තරම නැත්තන්ට යනවා. මේ ප්‍රසවාසයේ හොඳට නාස්පුඩු පුරවගෙන යනවා. ඉවර වෙනකම් බැලුවොත් හොඳටම නැහැ කියන තැනට යනවා. මේක හුස්මක් ඇතුළත මේ වෙනස් වෙනවා. ආන විදිහට මේ සංඥාවේ තියෙන මේ විපල්ලාස ගතිය දකිනකොට ඕනම කෙනෙකුට තේරෙනවා Taman මේක පටලවා ගත්තොත් හැම ගිලපු මාළුවා වගේ ඕනම වෙලාවක වතුරේ උඩට අදී හැදපු ගම ගැහිලා නැහින්දයි සිද්ධ වෙන්නේ. ඒ නිසා භාවනාවේදී මෙතෙන් ගියාට පස්සේ යෝගාවචරයා ඒ විපල්ලාස විශේෂයෙන්ම සංඥා විපල්ලාසවලදී පින්නලා තියෙන කාරණා බලනකොට අපි මොන තරම් හීනෙකද ගත කරන්නේ මොන තරම් මායාකාරී තැනකද ගත කරන්නේ ඒක නිසා ඒක ඇත්තටම නම් මායාකාරී වෙනවා බුදුන් ලෝකේ පහළ නොවුනනම් බුදුජානනාතේ ලෝකේ පහළ වෙලා මේ විශාල සත්‍ය ආපාරයකින් මේක ලස්සනට මේක පෙන්ලා දුන්නට පස්සේ ඇයි එන ඔක්කොමලා දකින්න එපා මොකද බුදුහාමුදුරුවෝ මාය විතරක් දකින්නේ කියලා අපි අර බොහෝ දිනාට පේන දේ සත්‍ය වශයෙන් ගන්න ප්‍රජාතන්ත්‍රවාදයට යනවා. ගිහිල්ලා ඒ බොහෝ දිනා විදිහට දුක් කරදර විඳිනවා. තමන්ට භාවනාද ලැබෙන මේ සත් අත්දැකීම තමන්ම අත්දකින්න දේ පවා සැකක. ඒ නිසා යම් තැනකදී යෝගාවචරය මේ කියන විදිහට සමාධියෙන් විපස්සනාවට හැරෙනවයි කියලා කියන්නකෝ. එහෙම නැත්නම් මේ දිට්ඨි විසුද්ධිය සිද්ධ වෙන තැනට යනකොට ඊට පස්සේ තියෙන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට යනකොට ඒ යෝගාවචරයේ යම් අගයන් ආඩම්බරයන් තිබුණා යම් රුචි අරුචිකම් තිබුණා යම් පෞරුෂත්ව ලක්ෂණ තිබුණා යම් ඇබ්බැහි තිබුණා යම් කර්ම ශක්තිය තිබුණා ඒවා සියල්ලම නැවත සලකා බලන්න සිද්ධ ඒ පරණ රාමුවේම ඉඳගෙන පරණ රුචි අරුචිකම්ම තියාගෙන පරණ පෞරුෂත්ව ලක්ෂණම තියාගෙන එහා පැත්තට යනවා කියන කවදාකවත් වෙන්නේ. ඒ නිසා යෝගාවචරය එතෙන්දි කැප කරන්නේ වස්තු භෝග නෙවෙයි, දුවා දරුවා නෙවෙයි, අඹ දරුවා නෙවෙයි, අත්‍රා මිනිමුතු නෙවෙයි, රුචර්චකන් දෙක. තමන්ගේ පෞරුෂත්ව ලක්ෂණ ටික. තමන්ගේ ඇබ්බැහි ටික. තමන් කර්මයෙන් ගෙනාවු කර්ම ශක්ති ටික. නැත්නම් කර්ම පුරුදු ටික මේක කෝවේ දාලා මැකුවත් මකන්න බැරි තරම් පුදුම ගැඹුරකට තියෙනවා. මොකද අපි පුදුමාකාර සටනක් දෙනවා. කී දවස පුරාම සියලු ලෝකයට පෙන්වන්න මෙන්න බලාපන් මගේ රුචි අරුචිකන් ටික පුළුවන් නම් මේ ටික අනුව ජීවත් වෙන්න නැත්තම් මට දැසරන වෙන්නේ ඵලයක්. ඒ තමයි උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි කරන දේ මගේ රුචියට අරුචියට අනික් කට්ටිය නතු කරගන්නයි අපි මේ දේශපාලන බලය පාවිච්චි කරන්නේ. ආර්ථික බලය පාවිච්චි කරන්නේ. සමාජික බලය පාවිච්චි කරන්නේ මේ මගේ රුචි අරුචිය සම්‍යක්. හරි. මම තමයි දක්ෂයා. මම තමයි ලෝකා. අනිත් ඔක්කොම මේකට නතු කරගන්නයි මේ නටන නාටකම තියෙන්නේ. නමුත් බුදුරජාණන් සාහන ඔබේ රුචි අරුචිකන් ටික සත්‍යද නැද්ද කියලා පොඩ්ඩක් විමසුම් කරලා බලන්න. සමාධික ඉන්නා තාකල් කරන්න බෑ. කද්දාවත් කරන්න බෑ. සමාධියක් ඇති කරගෙන සමාධියේ ඉක්මවල සමාධියේ නැගී හිටියට පස්සේ නම් සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති කියලා තමන්න දැක් ගන්න පුළුවන්. ඒ නිසා සමාධියේ ඉන්නා තාකල් ගෙගින්බෙක් වාගේ ඒකෙන් ආවරණය වෙනවා මිසක් අනිත්‍ය දුක්ඛ අනාත්මයට විවෘත වෙන්නේ නැහැ. සමාධිය නැතුවත් බෑ. ඒ නිසා මේ සමාධියෙන් වැඩේ අරගෙන කෘත්‍ය සම්පාදනය කරලා ප්‍රයෝජනේ සලකලා එහා පැත්තට යනවායි කියන එක අධි කුසලයේ සමාදන් වීමක් පොද සමාධිය කියන්නේ කුසලයක් නිසා. ඉතින් ඒක පෞද්ගලික සටනක්. කවදාකවත් අපිට සහායකයෙක්ගෙන් උදව්වක් ලැබෙන්නේ නැහැ. තව කෙනෙක්ගේ දෙයක් කොපි කරලා මේක කරන්නත් බෑ. නිසා නිතරම බලන්න ඕනේ ඒ සමාධි උපරිමයට ලබලා ඒ සමාධි සිතින් ඒ තමන්ගේ අරමුණ විපරිණාමයටපත් වීම දුක් අනිත්‍ය බවත් ඒක දිහා බලා ඉන්නකොට කනකට වෙන කම්මැලි වෙන නීරස වෙන කම්මැලි වෙන ගතිය දුක්ඛ සත්‍ය බවත් ඔබ අනිත්‍ය වුණත් දුක වුණත් සුඛ වුණත් නිට්ටය වුණත් මේක ඔබට පාලනය කරගන්න බැරි බවත් පිළිගන්න කැමැතිනම් ඒ තමයි මෙතෙන් දෙනකම් පාවිච්චි කරපු අරමුණේම විපරිණාමය පිළිගන්න කැමැතිනම් ඒ විපරිණාමය දිහා බලාිනකොට හරි ශෝකයි හරි වේහෙසයි දුක් කෙලවන සුළුයි පෙළන සුළුයි දවන සුළුයි ඒත් මේක සත්‍යක් වශයෙන් බාර ගන්න කැමතිනම් මේ ආර්ය දුක්ඛ සත්‍ය කියන්නේ ඕක තමයි මෙතෙන්ට එනකන් ආව මේ අරමුණත් විනාශ වෙනවා වෙන දෙයක් පාඩපත් වෙනවා ඒක උඹට විතරක් වෙන එකක් නෙවෙයි මේක ලෝක ස්වභාවය කාණ්ඩ මට්ටු කරන්න බෑ කියලා ඒ අරමුණේ විපරිණාමය බලා ගන්න බැරි ගතිය මිනිස්යා තුල පරිණාමයෙන් ආපු සහජාස දුර්ලභකම තමන් ඒ අඩේට ගත්ත දේ වාංගුවට ගත්ත දේ ඉෂ්චිර නිත්‍ය කරගෙන තමයි අපේ මේ ජීවිතය හැදිලා තියෙන්නේ අපි પરමාර්ථ හදලා තියෙන්නේ පණිදි પરමාර්ථ සියල්ලම හදලා තියෙන එක ස්ථිරසාර කරගෙන. ਸਰවචනාංශයේ මේ භාවනාදී පෙන්නනවා ඔබේ પરමාර්ථයත් භාවනා කරන්න කරන්න විපරිණාමයටපත් වෙනවා. නිසා නිවන කියලා යමක් හිතාගෙන හිටියානම් ගිහිල්ලා බලනකොට එතෙන්ට නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ. අපි හිතාන ඉන්නේ කවදාකවත් නිවන නෙවෙයි. අපි හිතාන ඉන්නේ කවුදෝ ඔලුවට දාපු මනෝ විකාරයක් විතරයි. නිවන කියන්නේ ඊට වඩා වෙනස් එකක්. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් නිවන මෙහෙමයි කියලා හිතාගෙන ගියා නම් අනිවාර්යයෙන්ම යන්නේ නොමග. ඒ නිවනට වැඩිය හොඳයි තමන් අරමුණු කරගන්නා වූ අරමුණේ විපරිණාමය බලන්න කැමති වෙනවනම් ඒ තියෙන පෙළන දවන තවන ගතිය දකින්න කැමති වෙනවනම් ඒ චේතිත එක මම මාගේ කියන්ට නැති වෙන්න වග බලා ගන්නවනම් අන්න නිවනට පාරක් ලැබෙනවා. එහෙනම් එයා හරේතියේදී එලේ හෝ කෙවල පට්ටේ ගන්න යන්නේ හරේ ගන්නවා. ඒ නිසා යෝගාවචර ජීවිතයේ තරම් අභියෝගශීලී නැත්නම් යෝගාවචර ජීවිතයේ තරම් චමත්කාර ජනක නැත්නම් සෞන්දර්යාත්මක වෙන මොකක්වත් නැහැ වෙන මොනම දෙයකින්වත් ලෝකේ තියෙන මොනම પરමාර්ථයක් එක්කවත් මේක කිට්ටු කරන්නවත් බෑ මොකද ඒ තරම මේක අභියෝගශීලී ඒ හැම අභියෝගයක්ම ජය ගන්නකොට යෝගාවචර ලැබෙන පන්නරය ඒ යෝගාවචර ලැබෙන පරිචය අත්දැකීම බුදුජානන් වහන්සේ සාදු කිය කියා සමාදන් වෙනවා. මොකද එයා තනියම උපයන්න ඕනේ. කාගවත් කොපි කරලා බෑ. ඒ නිසා ඒ කටයුතු කරනකොට සාමාන්‍ය පෘථජනය කියන කාදාකත් කරන්න බැරි වැඩ කරන්න ගිහිල්ලා නිකන් අමාරුවටපත් වෙනවා දුකටපත් වෙනවා කියනවා. බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා. එතන ආර්යයන් වහන්සේලා සන්තෝෂ වෙනවා මේ මිනිස්සයා කිසියම් ලාභයක් සත්කාරයක් සම්මානයක් සිලෝකයක් සඳහා නොවි ජීවිතේ කවදාකවත් ගත්තේ නැති අභියෝගයක් අරගෙන යුද ප්‍රකාශ කරන මේ කරන සටන එතෙන්ට ගිහිල්ලා හරියට තේරුම් ගත්තොත් මේ සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද මිච්ඡාදිට්ඨිය මොකද්ද යෝනිසමස්කාරය කියන්නේ මොකද්ද අයෝනිසමස්කාරය කියන්නේ මොකද්ද සම්මා සංකප්ප මිච්ඡා සංකප්ප කියලා දැනගත්තනම් නිවන් දකින්න ඕනේ නැහැ මේ තීම සතුට වෙන්න පුළුවන් මොකද එන හැම අභියෝගයකදීම කල යුත්තේ දැන් දන්නවා අහුවෙන තැන දන්නවා අහුවෙන්නේ නැති තැන දන්නවා ඒ නිසා ඒ පුද්ගලයා යෝ රජ තනතුර හම්බෙච්ච කෙනෙක් වගේ අනිවාර්යයෙන්ම දන්නවා රජකම හම්බෙනවා කියලා. ඒ නිසා මෙතනදී මේ ඇති කරගන්න යහ දැක්ම පුලුල් දැක්ම අර ලාභ සත්කාරවලදී ඉදිරියට පයින්ට ගන්න ගැම්මට වැඩිය ලොකු පන්නරයක් ලොකු අධිෂ්ඨාන ශක්තියක් දෙනවා. ඒ වගේම සීලයේ පටලවා ගන්න සීලපද පරාමාස වලට ගිහිල්ලා පටලවා ගත්ත පටලවිලට වැඩිය ලুকু පන්නරයක් වෙනවා. ඒ වගේම ඒ වගේ ඒක තමයි මේ දික්ටි විසුද්ධිය වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් සරුවචන් වහන්සේගේ ශාසනයේ කවම කවදාකවත් මේ දික්ටි විසුද්ධියක් ඇති කරගන්නේ නැතුව මාර්ගය මොකද්ද අමාර්ගය මොකද්ද කියලා ඒ යෝගාචරයට තේරෙන්නේ නැහැ. රුද්දෙන්ම කියන්න පුළුවන් දික්ටි විසුද්ධිය නැති කෙනා අනිවාර්යයෙන්ම අමාර්ගයි. ඉතිවිසීට සුද්ධ කරගන්න බැරි වෙච්ච කෙනා අනිවාර්යයෙන්ම අමාරුවේ හොඳට කැපෙන පීයකින් තමන්ගේ පපුවට එන ගන්න කෙනෙක් වගේ එහෙම නැත්නම් ඉදිරිය හොරකම් කරන්න එන හොරා තමන්ගේ පුතා කියලා වරදවාගත්ත කෙනෙක් වගේ විශාල දුකකට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා මේ ditthi visuddhiyat ඇති කරගෙන ඊහා පැත්තේ තියෙන මේකයි පාර මේකයි නොමග මේකයි මග කියන දෙක තේරුම් අරගත්තේ නැත්නම් ඒ කෙනාට තිරිසන් ආත්ම භාවයකින් සහ මනුස්සාත්ම භාවයක ලොකු වෙනසක් නැහැ. තිරිසනත් ඉන්නේ අනිවාර්යයෙන්ම සහජාසිතිකේ ඇතිල යන ගමනක. මේ ධිට්ඨි විසුද්ධියෙන් පස්සේ එන මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය ඇති කෙනා විතරයි manussත්වයේ මල් පිපීමක් ඇති කරගන්නේ. manussත්වයේ උපරිම ප්‍රයෝජන ගන්න. ඉතින් එතෙන්ට එනකන් තියෙන කඩේම් ටිකයි අපි මෙතෙක් කල් සාකච්ඡා කරේ. ඒ ටික වෙච්ච කෙනෙකුට ඒව ජයගත්ත කෙනෙකුට විතරයි මේ අභියෝගයට ඉල්ලුම් පත්‍රයක් අදාළ වෙන්නේ. එහෙම නැත්නම් අපේක්ෂකෙක් හෝ බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ බණ අහලා බය වෙලා අපේක්ෂකත්වයේ පස්සට අරගෙන ආයෙත් වෙන පරණ නරාවලට වැටෙන්න නෙවෙයි මේ බණ කියන්නේ. මෙතෙක්ේ ජයග්‍රහණ ලැබුව කෙනා එක්ක තමන්ගේ නිවන කියන ගම්භීර પરමාර්ථය ඉස්සරහින් තියාගන්න. එතන මේ ශාසනයක් තියෙනවා මේ ලෝකේ. ඒ ශාසනය අපි කොහොම හරි මේක දන්නේ නැති කෙනෙක් අතරපත් කරන්න ඕන කියලා ඒ පැත්තෙන් අර හිතන්න. හිතලිවලා තව ඉදිරි අභියෝගයටත් මුහුණ දීලා අධි කුසලයේ තියේදී කුසලයේ නාමයෙන් මෝඩ වෙන්න එපා. අධි කුසලයේ ඉදිරිපිට කුසලයේ Tamanට කරදරයක් කරගන්න එපා. අධි කුසලයේ ඉදිරිපිට කුසලයේ Tamanගේ කොක්කක් ඇණයක් වඩටපත් වෙන්න දෙන්න එපා. මොකද ශාසනයක් තියෙනවා. ඒ නිසා මේ මෙතෙන්ට එනකන් ගිය කට්ටියට ඉදිරියට යන්න Taman මේ කරගෙන ආපු වැඩපිළිවෙලෙම ජාග්‍රහය කරපු පැනපු කඩේම් ටිකම ලක්ෂ වාරයක් ආය කරන්න වෙයි. කරමින් කරමින් ඉදිරියට යෑමෙන් බුදුහාමුදුරුවෝ මෙතෙන්දී අපිට කරලා දෙන දෙයක් නෑ. උන්වහන්සේ පැත්තකලා පාර වෙන්නක විතරයි කරන්නේ. මම මේක සපයා ගන්න ඕනෑ කියලා අධිෂ්ඨාන ශක්තියක් ඇති වීම පිණිස අන්දවශී ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනා නිමා මෙතනින් සටහන් කරනවා චිරි දිනාටම පෙරවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා. දැන් අපි විනාඩි සුවල්පයක් කරගනිමු. එත්තවදා ചാති ගාථා සජ්ජහනා කරලා සිය ලෝකවාසී සත්‍යයෙන් මේ කුසලය අනුමೋದනා ශීර්ෂයේ මුදිතා ශීර්ෂයෙන් හදා බෙදා ගැනීම සඳහා පින්පැමිණීම සඳහා එත්තවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා චිත්තාර්ථාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා ආකාසට්ටා ච බුම්මඨා දීනාගාමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගාමයිතික පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගාමයිතික පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝ හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ යාව නිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ ආවනිපානපත්තියා ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු ආවනිපානපත්තියා සාදු සාදු සාදු